සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සම්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං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 නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මං පිපස්සාමි යං භාවිතං බහුලීකතං මහතෝ අත්තාය සංවත්තති යතෛදං භික්ඛවේ චිත්තං චිත්තං භික්ඛවේ භාවිතං බහුලීකතං මහතෝ අත්තාය සංවත්තති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ විසින් මානෙල් මල් සෝද විහිදෙන ශ්‍රී මුඛ පත්මයෙන් සුදු බුදුරැස් හිදෙන දරදා ස්පර්ශයෙන් අෂ්ටාංග සමන්වාගත ධම්මස්වරයෙන් දේශනා කරන ලද සවිසුද්ධ වූ සේ සද්ධර්මයේ අතුරින් දහම් පදයක් සවන් දී මාස 3කට පෙර ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී අභාව ප්‍රාප්ත වූ පින්වත් සුශීලාද සිල්වා මත මාතාවට පින්පෙත් අනුමෝදන් කරවමින් තම තමන්ගේ යහපත් ලෞකික ලෝකෝත්තර ප්‍රාර්ථනා මුදුන් පමුණවා ගැනීම පිණිසයි තන්පත් වී සිටින්නේ මාත්‍රුකා කළ සූත්‍ර දේශනයේ අංගුත්තර නිකායේ ඒකක නිපාතයෙහි ඒක ධර්ම පාළියේ දැක්වෙන චිත්ත භාවනා සූත්‍රයයි මේ සූත්‍ර දේශනයේ කෙටි වුණත් මේ සම්බන්ධව විස්තර විවරණේ කියනවා නම් මුළු පිටකත්‍රයේම පාදා දීමට කරුණු ඇති බව අපි සැලකන්නට ඕන. එමක් නිසාද මේ සිත තමයි සෑම තැනම ප්‍රධානත්වයක් දරන්නේ. සිත මුල් කොටගෙනයි සියල්ල සිද්ධ වෙන්නේ. ඒක නිසා සිත පිළිබඳව යම් පමණක් පැහැදිලි කර ගැනීම පිණිස අපි මේ සූත්‍ර ධර්මයේ විවරණය කොටගෙන බලමු. බොහෝ සෙයින් බෞද්ධයන් නිතර බණ අහන බැවින් හා ධර්ම ශ්‍රවණ ආනිසංස මැනවින් ගන්නා බැවින් ඒ සම්බන්ධව හැඳින්වීමක් සඳහා කාලය නොගෙන දහම් පද ගැන පමණ ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවන මහා විහාරයේදී සිව්වනක් පිරිස මැද්දේ වික්ෂු සංඝයා වහන්සේ අමතාගෙනයි මේ සූත්‍ර දේශනේ පැවැත්වුවේ. මේ තේරුම මෙහෙමයි. නාහං වික්ඛේ අඤ්ඤං ඒක ධම්මං පිපස්සාමි යං එවං භාවිතං බහුලීකතං මහතෝ අත්ථය සංවද්දති. මහණෙනි යම් ධර්මයක් භාවිතා කිරීමෙන් බහුලීකృత කිරීමෙන් මහත් අර්ථයක් සිද්ධ වෙයිද යතේදම් විත්තේ චිත්තං මානෙනි යම්සේ මේ සිත භාවිතා කිරීමෙන් මහත් අර්ථයක් සිද්ධ වෙයිද ඒහා සමාන අන්‍ය ධර්මයක් මගේ ਸਰුවක්ඥතා ඥානෙන් නොදකින්නේනි චිත්තම් විත්තේ භාවිතම් බහුලීකතම් මහතෝ අර්ථ සංවද්දති මානිනේ සිත භාවිත කරන ලද්දේ නම් බහුලීකృత කරන ලද්දේ නම් ලෞකික ලෝකෝත්තර මහත් අර්ථයක්ම සිද්ධ කරයි කියන එකයි මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම. මෙතන සඳහන් වෙන්නේ ප්‍රධාන වශයෙන්ම චිත්තය ගැන භාවිත බහුලීකృత කියන පද දෙකක් ගැන හැඳින්වීමයි. අනුමින් අපි මේ සිත පිළිබඳව කෙටි දහම් කතාවක් සලකා බලමු. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දේවදම් වෙහෙර වැඩ ඉන්න කාලයේදී දහස් ගණන් සංඝ පිරිස වැඩ සිටිය. දස දහස් ගණන් වැඩ සිටිය සවැත් නුවර ඇසුරු කොටගෙන එක්තරා වීථියක එක ස්වාමීන් වහන්සේ නමක් දිනපතා පිළිසුඟා වඩිනවා දැක්කා ඒ වීතිය අයිනේ තේන මාලිගාවක ජීවත් වෙන සිටුවරේ කරුණ වියේ සිටින මේ සිටුවරයා වරින් වර මේ පාර දිහා බලා සිටිද්දී මේ ස්වාමීන් වහන්සේ වඩින ඇති මිතර දකින්නවා. ස්වාමීන් වහන්සේ වඩ පිට බලන්නෙත් නෑ, උඩදිම බලන්නෙත් නෑ, අතපාය සොලවන්නෙත් නෑ. සතෝ සම්පජානකාරී බමයක් පමණ තේන ඇටේට නිතේලාගෙන මේ ගමන් කරන්නේ පිරිසුගා කියන. මෙතුමා නිතර නිතර දකිනින් මේ ගැන කල්පනාවක් ඇති වුණා. දිනක් මේ ස්වාමීන් වහන්සේ සමීපයේ සමගිල්ලා කියා හිටියා ස්වාමීනි මට වචනයක් අහගන්න කැමතියි. ස්වාමීනි ඔබ වහන්සේ බොහෝම සංසුන්ව මේ වීතියේ වඩිනවා. මම මෙතන බලාගෙන ඉන්නවා. ස්වාමීන් වහන්සේගේ මේ වඩින ඉරියව්වෙන් මම හිතාගත්තා ස්වාමීන් වහන්සේ බොහෝම හිතේ සැපයෙන් ජීවත් වෙන කෙනෙක් කියලා. ස්වාමීන් වහන්සේ සිතේ බොහොම සැනසෙල්ලෙන් ජීවත් වෙන කෙනෙක් කියලා මම විශ්වාස කරනවා. ඒ අතරේ ස්වාමීනි මං ගැන හිතෙනකොට මම බොහෝම මානසික දුකෙන් ඉන්න ඇටෙක් පට කියන්න තියෙනවා. ස්වාමීනි අපි බොහෝම බලගත්ු වගකීම් වලට බර වෙලා ජීවත් වෙන්නේ. අපේ දේපොළ බොහොම තියෙනවා මේ දේපොළ ගැන බුදලේ ගැන සේවක සේවිකාවන් ගැන ගෙදර දොරේ සීලු දෙය ගැන අපි නිතරම කල්පනාකාරීව මානසික බරකින් ඉන්නේ. අපට සුවසේ නිදා ගන්නත් නෑ ස්වාමීනි. නින්දිදි පවා පිට ගිනි ගන්න වගේ වේදනාවක් එනවා. මොන විදිහ අන්තරාවක් වේද මොන විදිහ උරුපණ්ඩාවක් පණේද මේ ආදි වශයෙන් නිතර නිතර දීකරු අරමුණු හිතමින් තමයි අපි දවස ගෙවන්නේ. අනේ ස්වාමීන් මට ඔබ වහන්සේ අනුකම්පා කොට කියා දෙන්න මටත් ඔය වාගේ සැනසීමත් ජීවිතයක් ගෙවන්න උපදේශක් දෙන්න කිව්වා. ස්වාමීන් වහන්සේ දන්නවා මෙතුමා බෞද්ධයෙක් නෙමෙයි. නමුත් මේ කියන ආයාචනය ගැන අනුකම්පාවෙන් කියා හිටියා පින්වත් සිටුතුමනි ඔබට සිතේ සනසිල්ලක් ඇති කරගන්න මම බොහොම ලෙහෙසි පිළිවෙතක් කියලා දෙන්නම්. හැමදාම උදේ පාන්දර අවදි වෙනකොට හිතාගන්න මම අද කාට හරි යමක් පරිත්‍යාග කරන්නේ කියලා. මේ පාර යන්නේනවා දුගියෝ, වගියෝ, ගිලන්නු, සිඟන්නු, සමාත සිල්ලුතුන්, සමාත තාපසවරු ඒ කාටාරි යමක් පරිත්‍යාග කරන්න හිතාගන්න. ඒ පරිත්‍යාග කරනකොට මේ හිතට ලොකු හැල්ලුවක් සංකේතීමක් දැනෙවි. සාදු සාදු ස්වාමීනි මම ඒක කරන්නම් කියලා දාපටන් සෑම උදෑසනක අවදි වෙනකොට එතන මොකක් හරි යමෙකුට පරිත්‍යාග කරන්නෙමි කියලා. කාර්යය බලන් ඉන්නකොට කවුරු හරි දැක්කාම ගිහින් ඒ අතර මොනවද අවශ්‍ය කියලා සොයලා බලලා ඒක දෙනවා. මිල මුදල් නම් එහෙමයි, පෑම බීම නම් එහෙමයි, සිල්ලුතුන් වහන්සේලා යනකොට දානෙත් දෙනවා. තවුසන් වහන්සේලා යනකොට යත්තන්වත් අවශ්‍ය දෙයක් දෙනවා. නිගන්ඨයන් වගේ කවුරු හරි යනවනම් යත්තන්වත් යමක් දෙනවා. දැන් මේ මෙතෙක් කාලයක් පරිත්‍යාගයේ පුරුදු වුණා. එක දවසක් ස්වාමීන් වහන්සේ වඩින වෙලාවේ මඟට ඇවිල්ලා කතා කරනවා ස්වාමීනි මම දැන් මේ පරිත්‍යාගයේ පුරුදු කරනවා. ස්වාමීනි මට ඒක ලොකුම මානසික සුවයක් දෙන්න දුන්නා. මම දැන් හිත හිතා ඉන්නේ කාටද යමක් දෙන්නේ කියන ඒ චේතනාවෙන්. ඒක නිසා මගේ හිතට හරියම සහැල්ලුවක් <clears throat> සංසිඳීමක් දැනෙනවා ස්වාමීනි. මම කැමති තවත් ඒකත් වඩා පිළිවෙතක් අහගන්න කිව්වා. එසේනම් පින්වත් සිටුතුමනි අදින් පස්සේ බුද්ධ ධම්ම සංඝ තෙරුවන් සරණ ගිහිල්ලා ඒ තෙරුවන් සරණ යාම නිතර නිතර හිතින් කියව කියවා ඉන්නේ. උදේ පාන්දර තෙරුවන් සරණ යන්නේ තෙරුවන් සරණ ගින් දවසේ හැම කටයුත්තකදීම බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි මේ පද තුන නිතර නිතර කියව කීවා දවස කටයුතු කරන්නේ. ඔබේ හිතේකින් මේට වඩා ලොකු සැනසෙල්ලක් ලැබෙයි. දැන් ඉන්නතන කොටක් මේක කියලා නිදාගන්න. වැඩක් කරන කොටක් මේකම කියන්න. කෙනෙක් මුණ ගැහෙන කොටක් හිතින් මේක හිතන්න. එතකොට ඔබේ සිතට විශාල සැනසෙල්ලක් ලැබෙයි කියලා උපදේශයක් දුන්නා. සැබවින්ම මෙතුමා පිළිගෙන එදා පටන් තෙරුවන් සරණ ගියා. තෙරුවන් සරණ ගියා පමණක් මේ දවසේ හැම වෙලාවෙම මේක හිතින් කියවනවා. එක දවසක් ස්වාමීන් වහන්සේ සම්මුඛ වෙලා කියනවා ස්වාමීනි මට දැන් තෙරුවන් සරණ යාම ලොකුම ආස්වාදයක් වෙලා කියලා. මම රැඳාවා මේක සිහි කරනකොට ස්වාමීනි කවදාකවත් නැති මානසික සෝයක් මට දැන් ලැබිලා කියලා. මට දැන් සැපෙන් නිින්ද යනවා. නිින්දේවත් නපුරු දියා සිහිනෙන් පේන්නේ නැහැ. අවදි වෙන්නේ මේකම කියාගෙන. අනේ ස්වාමීන් මට ලොකු සැනසෙල්ලක් මේකෙන් ලැබුණා. ස්වාමීන් තවත් දෙයක් මට කියලා දෙන්න. එසේනම් පින්වත් සිටුතුමනි අදින් පස්සේ අද සිට පංචශීලයේ සමාදන් වෙන්න. පංචශීලයේ සමාදන් වෙලා මේක නිතර නිතර ඉතිං කියවන්න. නිතර නිතර ඉතිං කියවමින් මෙනෙහි කරමින් තමන්ගේ වැඩ කටයුතු කරන්න වැඩ පාළු වෙන්නේ නැහැ. ඒ ඒ වැඩ කටයුතුවේදී පංචශීලයේ ශික්ෂාපද දෙසරණියත් එක්ක කේව කේව දවසේ වැඩ කරන්ද. නිදා ගන්න ඉස්සරහත් ඒක කියලා නිදා ගන්න. සාදු සාදු ස්වාමීන් මම ඒකත් කරන්නම් කියලා එදා පටන් පංචශීලයේ පිළිපියා. දැන් ඉතින් පරිත්‍යාගයත් පුරුදු කළා. ඒකත් දිනපතාම දැනටත් කරනවා. තිසරණය ආ පංචශීලයේ සමාදන් වෙමින් සෑම මොහොතේම මේක හිතින් කීව කීවා දවසේ වැඩ කඩුව තුල යෙදෙනවා. දැන් තරහ යන අරමුණේ තරහ යන්නේ නැහැ. බය වෙන අරමුණේ බයක් යන්නේ නැහැ. වෙන වෙන අකුසල් සිතිවිලියෙන් නැහැ ඒකුත් නැහැ මේ රත්නත්‍රයේ ගුණ. ඒකම පංචශීලය මේවා නිතර ආවර්ජනා කිරීම නිසා පුදුම සනසිල්ලක් ඇතුව එක දවසක් ජීවත් ස්වාමීනි මට දැන් පුදුමාකාර මානසික සුවයක් ලැබිලා තියෙනවා. ඔබ වහන්සේට බොහොම පිං. මට තවත් දෙයක් කියලා දෙන්න කිව්වා. එසේනම් පින්වත් සිටුතුමනි පෝයක් පාසා අටසිය සමාදන් වෙන්නත් පුරුදු වෙන්න. කියලා අටසිය කියලා දුන්නා. සාදු සාදු ස්වාමීනි මම ඒකත් කරන්නම් කියලා දැන් ඔන්න වැඩ හතරයි. පරිත්‍යාගයයි, චේතනණියයි, පංචශීලයයි දැන් පොයට අටසියයි අටසියයි සමාදන්ව පකිනවා. දැන් වෙනදාටත් වඩා මානසික සෝයාක් එතුමා වින්දනය කරනවා. ඒ ජීවිතේම නෛෂ්ක්‍රාම්‍ය පුරනවා වගේ තමයි පොහොසත් සමාදන් රැකීම ආත්ම දමනයක්. ටික කාලයකින් පස්සේ නැවතත් කියනවා ස්වාමීනි මට දැන් පරිත්‍යාගයක් පුරුදුයි. ඉස්සර මෙයත් පංචශීලයක් නිත්‍ය වශයෙන් මම පුරනවා. කොහේට අධිශීල් දේ වේගන එහෙත් මං යෙදෙනවා මං මේකෙන් ලොකෝම මානසික සෝයාක් විඳිනවා. සීල් සමාදන් වූ දවසේ මම යට සීලය සිහි කරමින් දවස ගෙවනවා මේක එක භාවනාවක් වගේද සමාධිය වෙනවා. තාක් මට යමක් කියලා දෙන්න. එහෙනම් පින්වත් සිටුතුමනි ජී ජීවිතය කරන්න තියෙන උසස්ම සීලය තමයි ගහත් දස සීලය. ඒක පංච සීලයේ වාගේ නිත්‍ය වශයෙන්ම සමාදන්ව රකින සීලයක්. ඒක පුළුවන් නම් කරන්න. සාදු සාදු ස්වාමීන් මං කරන්නම් කියලා දැන් ඔන්න තිසරණයයි ගහට දස සීලයයි සමාදන් වෙනවා. දැන් පංචශීලයට වඩා දෙගුණයක් වැඩි වුණා ශික්ෂාපද. පොයට දැන් සමාදන් වෙන්න අවශ්‍යයක් නැහැ. පොයේ සමාදන් නුණක් දැන් නිත්‍ය වශයෙන් දසශීලී. දැන් එදා පටන් Brahmachari. එදා පටන් විකාල භෝජනෙන් වැළකීලා. එදා පටන් මාර්ගන් සුවඳ වෙලොම් ආදී දරන්නේ සරසන්නේ නැහැ. එදා පටන් උස්සාසන මහාසන සේවනය කරන්නේ නැහැ. මිලමුදල් පාවිච්චි කරන්නේ නැහැ. ඒව අනිත්‍යයට පවරලා තමන් බොහොම නිදාසෙයි හිතින් ඉන්නවා. කොහොම ටික දවසක් යනකොට අයම ස්වාමීන් වහන්සේ මුණ ගැහිලා කිව්වා ස්වාමීන් වහන්සේ මට දැන් මේ සියල්ල පුළුවන්. ඒකෙන් මම පුදුමාකාර චිත්ත විවේකයක් ලැබෙනවා ලබනවා. කාය විවේකයක් දැන් මට ලැබෙනවා. දැන් මගේ දේපොළ ගැන හිත හිතා ඉන්නේ නැහැ. මිල මුදල් ගැන මම හිත හිතා ඉන්නේ නැහැ. රන් රිදීමක් මසුකාවුණු පිළිගන්නේත් නැහැ. විකාල භෝජනයක් නැහැ. Brahmacharya මං සතෙන් ජීවත් වෙනවා. අනේ ස්වාමීන් වහන්සේලා කොච්චර සැප මිදෙනවද මම මේ ටික කරලා මෙච්චර සැප ලැබෙනවා නම් අනේ ස්වාමීනි මට තවත් වැඩක් කියලා දෙන්න යම් පිළිවෙතක් කියලා දෙන්න එහෙනම් පින්වත් සිටුතුමනි මේට වඩා ගිහි ජීවිතයේ උසස් සීලයක් නැහැ ඊට වඩා උතුම් සීලයක් රකින්න කැමති නම් පැවිදි වෙන්න සාදු සාදු ස්වාමීනි මම ඒකත් කරනවා කියලා ඔක්කොම වගකීම් බර තමන්ගේ දරුවන්ට සේවක සේවිකාවන් විශේෂයෙන් පවත්ලා දීලා ඒ ස්වාමීන් වහන්සේ එක්කම ගිහිල්ලා ජේතවනාරාමයේ පැවිදි වුණා. දැන් ඉතින් පැවිදි වික්ෂුන් වහන්සේ නමක් වුණා මෙච්චර සම්පත් ඇති සිටුවරයා. හැබැයි දැන් ඉතින් ආචාර්යයන් වහන්සේ ළඟට දිනපතා උදේ අවසෙන කොට ගැඹුරු ධර්මයන් කියන අභිධර්මයේ ගැන නාම රූප ගැන කියන ස්කන්ධ ගැන ආයතන ගැන ධාතු ගැන පටිච්ච සමුප්පාද ගැන චතුරාර්ය සත්‍ය ගැන මේවම තියෙනවා. මේක දැන් හිතට දරා ගන්න මහා අපහසුයි. කොයි අතර මානකල උපාධ්‍යායන් වහන්සේලඟට යන යන වාරයක් ගානේ මේ කාරණා කියලා දෙනවා. මේ දෙයකටයි මේ දෙයකටයි මේ විදිහටයි වාඩි වෙන්නේ මේමයි පාත්‍රය අල්ලන්නේ මේමයි පාත්‍රය හොදන්නේ මේමයි දානේ වළඳන්නේ මේමයි සූරු පොරවන්නේ කුංචි කුංචි දේවල් පවා ගොඩක් කියන්න තියෙනවා. සත් පිළිවෙත් ගැන ගොඩක් කියලා දෙනවා. මේවා කියනකොට කියනකොට මේ ස්වාමීන් වහන්සේ විතර මහා බරක් ඇති වුණා. ඒ මොකද බොහෝම ශ්‍රද්ධාවෙන් පැවිදි වුණේ. දැන් මේ ශික්ෂාපද දහස් ගණන් නෙමෙයි කෝටි ගණන් තියෙනවා. ඒ කොහොමද මම මතක තියාගන්නේ? අනේ මට ලොකු බයක් ඇති වුණා නම් ගිහිකානම් සීමිත ශික්ෂාපද රකින්න නිතරම කියවමින් මා සනසෙල්ලේ හිටියා. දැන් මට මේ ශික්ෂාපද මතක තියාගන්න බැ අත්තරක් දක්ුණොත් මං වරදක් කළා වෙනවා නේද කියලා මහානකම ගැන කලකිරුණා. ආචාර්යයන් වහන්සේ කිව්වා ස්වාමීනි මම බොහෝම විශ්වාසයෙන් තමයි මේ සසුන්ගත උනේ. අනේ ස්වාමීන් වහන්සේ මට දැන් මේ ගැඹුරු අභිධර්මයේ මතක තියාගන්නත් බෑ ගැඹුරු විනය ශික්ෂාපද මතක තියාගන්නත් බෑ. ඒ නිසා මට ලොකු හිතට බරක් ආවා. අනේ ස්වාමීන් වහන්සේ මං ගෙදර යන්නම්. මට අවසර දෙන්න කියලා. එහෙනම් අපි යම් බුදුරජාන් වහන්සේ ළඟට ගිහලා ආචාර්යයන් වහන්සේ මේ නම භාග්‍යතුන් වහන්සේට එක්ක ගියා. ගිහිල්ලා වන්ද නමස්කාර කොට එකක් පතක වාඩි වෙලා කිව්වා ස්වාමීන් මේ මගේ ශිෂ්‍යයෙක්. මෙතුමා ගිහි කාලේ හොඳ සිටුවරේ. අනුපිළිවෙලින් හිත දියුණු කරගෙන ඇවිල්ලා මේ පැවිදි වුණා. දැන් ඉතින් ගිහි වෙන්නයි මේ හිතේ තියෙන්නේ මේ ස්වාමීන් මේ නමට සුදුසු අනුශාසනාවක් ලැබේවා. භාග්‍යතුන් වහන්සේ ආශාසිතයා මොකද මහානේ සිවුරු වරින් දීතුයි. අනේ ස්වාමීන් මල් සද්ධාවේ මහණුනි මට හරි බයක් ඇති වුණා මේ ශික්ෂාපද මතක තියාගන්න බෑ. මේ ගැඹුරු අභිධර්ම මතක තියාගන්න බෑ. එනිසා මම මේ ගිහි වෙන්න හිතුවේ. හොඳයි මගේ ශාසනයේ කෝටි ගණන් සිකපද තියෙන ඇත්තේ. ඔය නමට පුළුවන් එකක් රකින්න. අනේ ස්වාමීන් එකක් නම් මම හොඳින් රකින්න. එහෙනම් ඔය ඔක්කොම කෝටි ගණන් ශික්ෂාපද නොරැකෙන්නේ, කැඩෙන්නේ, විඳෙන්නේ, කිලුටු වෙන්නේ හිත නොරැක්කොත්. හිත ආරක්ෂා කරගත්තොත් ඔය ශික්ෂාපද ඔක්කොම රැකෙනවා. එනිසා සිත මුල් කොටගෙන ඔය ශික්ෂාපද තියෙනවා. මේ ළමයට පුළුවන් නේ හිත ආරක්ෂා කරගන්න. අනේ ස්වාමීනි මම ඒක කරන්නම් කියලා උපදේශයක් දෙල්ලුවා. ඒ ලාමයේ සරුවක්ඥන් වහන්සේ ගාථාවකින් ධර්ම දේශනාවක් කළා. සුදුන්දසං සුනීපුනං යත් කාම නිපාතිනං චිත්තං රක්ඛේත මේධාවි චිත්තං ගුත්තං සුඛාලහං මේ හතර පද ගාථාව ඇහෙනකොට මොනතරම් පුදුමද මේ තරම් ශාසනයේ පැවිදිව සිවුරු වරින්ගත් සිටේ මේ ස්වාමින් වහන්සේට එර ජාති ජාතියින් ඉදී පුරුදු කරපු ප්‍රඥාව තිබුණු බැවින් ගාථා හතර පදයේ ඇහෙන කොටන සව් කෙලස්නසා අරිහත්යේ ප්‍රත්‍යන් ලැබුණා. දැන් මේ ගාථාවේ තේරුමත් කෙටියෙන් සලක බලමු. සුදුත්තං සුනිකුණ දැකීමට අතිශයින්ම දුෂ්කර වූද සුනිකුණං අතිශයින්ම සියුම් වූද යක්ඛ කාම නිපාතිනං කැමැති කැමැති අරමුණු වෙත ගින් පසිතවන්නා වූද චිත්තං මේ සිත මේ ධාවී නනවතා කත්තේත ආරක්ෂා කළේ ප්‍රිය ආරක්ෂා කරන්නේය චිත්තං ගුත්තං සුඛවහං මේ සිත ආරක්ෂා කරගන්නා ලද්දේ නම් ලෞකික උද ධ්‍යාන මාර්ගඵලාදි වශයෙන් ලෝකෝත්තර උද සැපේ හිතසුව සැලසෙනවා කියන එක පහදා දෙමිනුයි දේශනේ පැවැත්වුවේ. එයි මුන්වාසගේ සිතේ චිත්තානුපස්සන භාවනා වැඩුණා. ඒකයි මේ අධිකම මේ ශනිකව ලැබුණේ. අද කාලේ සමහර කෙනෙක් හිතනවා ඒ කාලේ මේ හතරපද ගාතාවක් ඇසූ පමණින් අධිකම ලැබලා තියෙනනේ අයි අද බැරි කියලා. ඒ ගැන අපි හිතා බලන්නට ඕනේ. තේරුම් කරගන්නට ඕනේ. අද කාලේ ඒ වාගේ බණපදයක් ඇසූ කෙනෙහි මඟඵල නිවන් නොලැබෙන්නේ මෙන්න මේ හේතුව උඩයි. මේ නිලුම් මානෙල් ගිල්වල නිලුම් කැකුළු මානෙල් කැකුළු කියනවා දිය යට. සමහරව දිය යට මැදක් වැඩිලා. සමහරව දිය උඩටමත් වෙලා. සමහරව උඩටමත් වෙලා මෝරලා. ඒ වාගේ නිලුම් කැකුළු මානෙල් කැකුළු තියෙනවා. වතුරෙන් උඩට මතුවලා දින ගණනාවක් තිස්සේ මෝරලා තියෙන නිලුම් කැකුළු මානෙල් කැකුළු ඉර වැටෙනකොටම පිපෙනවා. අනිත් පැත්තේ තියෙන්නේ තාම. අර වතුර මට්ටමේ තියෙන නිර්මාණයේ කැකුළු දින කීපයක් නැවත නැවත ඉර රැස් වැටීමෙන් මෝරලා මෝරලා යම් දාසක පිපෙනවා. සමහර අර වතුර නැද්දේ තියෙන නිර්මාණයේ කැකුළු ඒවා තා බොහෝ දාසකින් තමයි උඩට මතුවෙන්නේ. මතුවලා යම් දාසක පිපෙන්න පුළුවනි. තා සමහර නෙළුම් මාළේ කැකුළු තියෙනවා දිය යට හැදෙනවා ඒක සබ්දයක් කාඩවා එහෙම නැත්නම් ඒ ඇතුලේදී වතුරේදීම කුණු වෙලා යනවා යම් හේතුවකින් ඒක පිපෙන්නෙම නැහැ ඒ වාගේ තමයි ලෝකයේ සත්ව කොට්ටාස හතරක් ඉන්නවා බුදුබණ පදයක් ඇසූ කෙනෙහි මඟඵල නිවන් සුව ලබන්නේ සමත් වූ උද්ගති සත්‍යනාගෙන් කොටසක් ඉන්නවා බුදුගණ අසලා විස්තර වශයෙන් ඇහෙනකොට මදිගම ලබන්න යෙදෙනවා. ඒ අත්තන් කියන විපංචිතඥය. තා සමහර ඉන්නවා බුදුබණ අහලා සීල රැකලා භාවනා වඩලා බොහෝ කාලයක් පිළිවෙත් පුරලා අධිගම ලබනවා. ඒ ආයත කියනවා නීජ කුජලියෝ කියලා. මේ මාධිකම ලබන්නම් කොටස් තුනයි. ධර්මයක් මාත්‍රිකා කළ ගැනීම අධිගම ලබන්නේ උද්දකිතඥ කුජලියෝ. ධර්මයේ විස්තර කරනකොට අධිකම ලබන්නේ විපංචිතඥ පුජ්‍යලියෝ. ධර්මයේ අහලා සීලාදී ගුණ පුරමින් සමති උපාසනා වඩලා බොහෝ කාලයකින් ඒ ජීවිතේ කවදා හරි අධිකම ලබනවා එන්නේ යේ පුජ්‍යලියෝ. කොච්චර බණවත් කොච්චර සිය දැක්කත් කොච්චර භාවනා කළත් ඒ ජීවිතයේ අධිකම නොලබන්නෝ අර වතුර යටම නරක වෙලා යන නිලුම්මානයක කුළුවාගේ ඇත්තන කියන පදපදම පුජ්‍යලියෝ කියනවා. මේ අනුව සලක බැලීමේදී බුද්ධ කාලයේ හිටිය උද්‍යතිත්වඥ පුජ්‍යලු. ඒ කියන්නේ බණපදයක් ඇසූ කෙනෙක් අධිගම ලබනවා. කයිදෙන් ඉසිකෙසුදු බාන කොටම අධිගම ලබනවා. ඒ මොකද? කල්ප ලක්ෂ ගණන් කල්ප ලක්ෂ ගණන් බෝධි සම්භාර පුරාගෙන ඇවිල්ලා අර උරතුලෙන් උඩට මතුවෙන මෝර්ලා කියන නෙළුම් මානෙ කැකුළු ඉරණස් වැටීම කැණීම තෙතෙන්න වගේ ඒ අත්ෝ ශනිකව ආબોධ කරගන්න නුවණ මොහු කරවා ගින් තිබුණා. ඒ අතර සමහර කෙනෙක් සිටියා ධර්මයේ විස්තරාත්මකව දේශනා කරද්දී අධිගම ලබනවා. ඒ අත්න් කියනවා ඉපංචිතාත්මය ඒක හරියට වතුර මත්තමේ තියෙන නෙළුම් මානියේ ටැකුළු දින ගණනාවක් ඉරණස් වැටලා වැටලා එමත් මෝරලා මෝරලා යන් දාසක පිපෙන්නා වගේ. විපංචිතාත්මය ඒ ඇත්තොත් අර වාගේ දීර්ඝ සංසාරයේ හිත දියුණු කරගෙන බෝධිසම්භාවය පුරාගෙන ඇවිත්තිුණා. නමුත් අර උච්චිතාඥාන් ධර්මයට මෝරලා තිබුණේ නැහැ. ඒ නිසා තමයි සවිස්තරව බණ අධ්‍යය අධිගම ලබන්නේ. ඊළඟට වතුන මැද්දේ තියෙන නිර්මාණයේ තකුරු යම් දාස කුඩට මතුවෙලා බොහෝ දාසකින් පස්සේ පිරෙනවා. ඒ වගේ තමයි නිංගේ කුජලෝ. ඒත් සංසාරයේ කල්ප ලක්ෂ ගණන් පෙරම් පුරාණ එන අච්චර දියුණු නැහැ. නමුත් ඒ ජීවිතය අධිගම ලබනවා ලබනවාමයි. අනිත් කොටස පදපරම. පදපරම කියන කොටාසේ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සමාජ ලෝතුරා බුදුබාපදානය නිසා මේ ජීවිතේ බණ අසලා සියලක් කළ භාවනා කළත් අධිගම ලබන්නේ සතුම ගැඹුරුයි නිසා. ඉදිරියට යන ගමනක් නිසා. පසේ බුදුබාපතන උතුමා අග්‍රස්නාවක තනතුරු පතන උතුමන් යම් බුදු සසුනකදී විශේෂ තනතුරු පතාගෙන පෙරම් පුරාගෙන නැත්තොත් ඒ අතෝ මේ ජීවිතයේ අධිගම ලබන්නේ නැහැ. ඒ අතන අනාගතයේ අවස්ථා ලැබෙනකම් මේවා දිනු කරන්න තියෙනවා. දැන් මේ කාලයේදී වනප්‍රජාක් ඇසූ කෙනී අධිගම නොලබන්න එකම හේතුව තමයි මේ කාලයේ පහළ වෙන ජනතාව ඒ කල්ප ලක්ෂ ගණන් පෙරම් පුරාගෙන නැති බවයි පෙනෙන්නේ. නැත්නම් බුදුබණ කියන්නේ නෛර්යානික තේසත් ධර්මයක්. ඇසු කෙනී අධිකම ලබන්න තරම් මේ ධර්මයේ තියෙනවා ගාම්භීර ආબોධයක් ලබා ගන්න ශක්තිය. නමුත් අපි බලාපොරොත්තු වෙන්නට ඕනේ අපේ කොච්චර දීර්ඝ කාලයකදලා අපේ පාරමී බෝධි සම්භාර පිරි එනවාද කියලා අපි නොදන්නා බැවින් අද මේ බුදු සසුනේදී හැකිතාක් උනන්දුවෙන් සීලයයි සමාධියයි ප්‍රඥාවයි වැඩෙන හැටියට අපි කටයුතු කිරීමට උත්සාහවන්ත වීමයි අපේ යුතුයකම. දැන් අපි සලකා බලමු මේ ප්‍රවෘත්තියට අනුතරව චිත්ත කියන්නේ කුමක්ද කියන ගැන හැඳින්වීම. හින්තේ තේත චිත්තං. චිත්ත කියන්නේ හින්තේ තේත චිත්තං. ආරම්මණං විඥානාතේති අත්තෝ. සිතන්නේ සිතයි. හින්තේ කියන්නේ සිතනවා. සිතන්නේ සිතයි අරමුණු විශේෂයෙන් දැනගන්නේ සිතයි. ආරම්මණං විජානාති කියන අරමුණු විශේෂයෙන් දැනගන්නවා. ඒක තමයි සිතේ ලක්ෂණය. චින්තේති චිත්තං. කුබ්බංගම රසං. මේ සිතේ ක්‍රියාකාරීත්වය නම් චෛතසික ධර්මයන්ට මුලින් පෙනී සිටීමයි. නැත්තම් ප්‍රධානව පෙනී සිටීමයි. චෛතසික තියෙන දේ හරියට අර ස්වර ව්‍යංජන වගේ. දැන් අපේ අක්ෂර ශාස්ත්‍රයේ තියෙනවානේ අයන්න ආයන්න ආදී වශයෙන් ස්වර පන්තියක්. ඒවට කියන්නේ අස්වර කියලා. ප්‍රාණාසර කියනවා. ඒවා කන කියන ඒවා. නමුත් කයන්න මේ කක ගගන ආදී අකුරු කියනවානේ ඔය ව්‍යංජනාක්ෂර කියන්නේ ඒකේ ස්වර නැහැ. ඒවා ඔක්කොම අල් අකුරු. ඒවා ශබ්ද කරන්නම් මේ ස්වරයත් එකතු වෙන්න ඕන. ප්‍රාණාක්ෂරයත් එකතු වුණාම තමයි කයන්න කායන්න ආදී වශයෙන් අතු උච්චාරණය කරන්නේ. ඒ වගේ තමයි මේ චෛතසික කියන ඒවා තනියෙන් පහළ වෙන්නේ නැහැ. අල්ලකුරු ආදී. ඒවා මේ සිතෙන් එකතු වෙන්න ඕනේ. සිතක් නැතුව කවදාකවත් චෛතසික පහළ වෙන්නේ නැහැ. ඒ වගේම සිත චෛතසිකයන්ගෙන් තොරව පහළ වෙන්නේ නැහැ. හැබැයි සිතේ යෙදෙන චෛතසිකයන්ගේ අඩු වැඩිකම් තියෙනවා. සමහර සිත් තියෙනවා චෛතසික 7යි යෙදෙන්නේ. සමහර සිත් තියෙනවා චෛතසික 10යි යෙදෙන්නේ. සමහර සිත් තියෙනවා චෛතසික 11යි යෙදෙන්නේ. සමහර සිත් තියෙනවා චෛතසික 12යි යෙදෙන්නේ. සමහර සිත් තියෙනවා ඡායසික 15යි ලැබෙන්නේ. සමහර සිත් තියෙනවා ඡායසික 18යි ලැබෙන්නේ. සමහරව 19ක් ලැබෙනවා. සමහරව 20ක් ලැබෙනවා. සමහර 22ක් ලැබෙනවා. එවාගෙම සෝබන සිත් අතරේ නම් සමහර සිත්වල ඡායසික ධර්ම 33ක් ලැබෙනවා. 34ක් ලැබෙනවා. 35ක් ලැබෙනවා. එවාගෙම ධානය සිත්වල 34 33 32 31 31 ඔය වාගේ දෙනවා. ත්‍යාශික. ලෝකෝත්තර සිත්වල ඒ එක සිතක සිත් ත්‍යාශික 36 35 34 33 32 32 ඔය වාගේ දෙනවා. එතකොට මේ සිත් ඒ ත්‍යාශිකයන්ගේ යෙදීම අනුව තමයි එක එක නම් වලින් හඳුන්වන්නේ. එක එක නම් වලින් හඳුන්වන්නේ ඡායසිකයන් යෙදෙන යෙදෙන හැටියටයි. එතකොට මේ ඡායසිකයන්ගේ යෙදෙන ආකාරය අනුව හිත යම් යම් ක්‍රියාකාරකම් වලට දක්ෂතා ඇති වෙනවා. දැන් අපි හිතනවා ඇහෙන් යමක් දකිනවනේ. ඇහෙන් යමක් දකිනකොට ඒ දකින හිතට කියනවා චක්කු විඥානය කියලා. චක්කු විඥානය. මේ චක්කු විඥානයේ දෙකතු වෙන්නේ ඡායසික ධර්ම හතයි. ඒ ඡායසික ධර්ම හත ඇති මේ චක්කු විඥාන සිතේ. චක්කු විඥාන සිතෙන් කරන්නේ යම් කිසි රූපයක් නිල් පාට, කහ පාට, සුදු පාට, රතු පාට, මල තේ පාට, මිශ්‍ර පාට, දිග්ග, කෙටි, රවට, වටකුරු, නොයෙක් නේක් අඳුරු ආලෝක ඔය වාගේ ස්වභාවයක් තමයි මේ අරමුණු වයිනේ හිතට. ඒ කියන්නේ චක්කු විඥානයේ දර්ශන වෙන රූපය කියන්නේ ඒකයි. රූපය කියන්නේ ඇහැට ලක් වෙන දර්ශනය. ඒකට කියන සනි දර්ශනය කියලා. සනි දර්ශනය කියන්නේ ඇහැට ලක් වෙනවා. ඇහැට අරමුණු වෙනවා කනට නෙමෙයි, නාසිකාට නෙමෙයි, දිවට නෙමෙයි, කායට නෙමෙයි. මේ චක්කු විඥානයේ ඇහැට තමයි මේක ලක් වෙන්නේ. ඒක ඇහැට ලක් වෙනකොට ඇහැ නෙමෙයි මේක දකින්නේ ඇහැ තුල පහළ වෙන සිතයි. ඇහැ තුල පහළ වෙන සිතට කියනවා චක්කු විඥානය කියලා. ඒ චක්කු විඥානය කුසල නෙමෙයි අකුසල නෙමෙයි විපාක සිතක්. අතීතයේ කරගන්නා ලද කුසල හෝ අකුසල හෝ විපාක සිතක් තමයි කර්මයේ විපාක සිතක් තමයි චක්කු විඥානය කියන්නේ. හැබැයි මේ චක්කු විඥානයේ නිසා ඒක පේනියද සිත් පේනියක් ගියාම කුසල සිද්ධ වෙනවා අකුසල සිද්ධ වෙනවා සිත යොදන හැටියට. එතකොට ඒ රූප දකින මේ රූප දකින වෙලාවේදී කර්ණු හතරක් එකතු වෙනවා මේ රූපේ දකින්න. ඒ මොනවද? චක්ෂු ප්‍රසාදයේ කියන රූපය නැත්තම් ඇහැ නිරෝගීව තියෙන්න ඕනේ. ඇහ නිරෝගීව තියෙන්න ඕනේ. ඊළඟට මේ වර්ණ රූපයක් ඇහි ලාංඡනය වැටෙන්න ඕනේ. එවිට ආලෝකයේ දෙන්නට ඕනේ ඊළඟට දැකීමේ මානසිකාරයේ තියෙන්නට ඕනේ මෙන්න මේ හතරේ එකතු වෙලා තමයි චක්කු විඥාන කියන හිත පහළ වෙන්නේ. එතකොට මේ චක්කු විඥාන පිටින් යම දකිනකොට ඒ දකින වෙලාවෙම හිත අකුසල් වුණා නෙමෙයි. ඒ දකින්න විපාක සිතකි. ඒ විපාක සිත තෝරාගන්නේ අප්‍රිය අමනාප අසුබ දෙයක් දැක්කා නම් මලමිනියක්, අපවිත්‍ර දෙයක්, ඒ වගේ දෙයක් දැක්කනම් ඒකට කියනවා අසුභ අරමුණ කියලා. අනිෂ්ඨ අරමුණ කියලා. අපි කැමති නැති අරමුණ. ඒ අනිෂ්ඨ අරමුණ දැකෙන හිතේ චක්ක විඥාන හිතේ අකුසල කර්මයක ඵලයක්. ඒ සිතත් ඡායසික ධර්ම හතත් අකුසල කර්මයක ඵලයක්. ඒක නිසා ඒකට දෙන අකුසල විපාක චක්ක විඥාන කියලා. යම් හේකින් උද සෝබන දෙයක් අපේ ඇහැට අරමුණු වුණා. මල් ගහක් එවාගේම බුදුරුවක් බෝධින් වහන්සේ නමක් චෛත්‍යයක් එවාගේම ප්‍රේමනාප හොඳට ඇඳ ඇඳ පැඳගත් තමන් ප්‍රේමනාප පින්නේදී සිල්වතේ ඔය වගේ දකිනකොට ඉදීම හිතේ ප්‍රබෝධයක් ඇතිවයි දකින්න. ඒවා කියන්නේ ඉෂ්ඨාරමුණු කියලා. ඉෂ්ඨාරමුණු. ඒ ඉෂ්ඨාරමුණේ ඇත් ලක්ෂණකොට පහළ වෙන චක්කු විඥානියට කියනවා කුසල විපාක චක්කු විඥාන කියලා. මේ විදිහට ඒ කර්මයට අනුව ඒ විපාක සිත තෝරාගන්නේ මෙහෙමයි. අනිෂ්ඨ අරමුණක් ඇහැට අරමුණෝනා නම් පහළ වෙන්නේ අකුසල විපාක චක්කු විඥාන. ඉෂ්ඨ අරමුණක් ප්‍රේමනාප ඉෂ්ඨ අරමුණක් ඉදිරියට හමුණා නම් ඒක දකින චක්කු විඥානේ කුසල විපාක චක්කු විඥානේ. හැබැයි ඔය හේතු නෑ. හේතු කියන්නේ ලෝභ දෝෂ මොහොත් අලෝභ දෝෂ මොහොත් එකක්වත් නෑ. ඒ නිසා බොහොම දුර්වලයි. හැබැයි දැන් මේ චක්කු විඥාන සිත පහළ වුණානේ. ඒක ඉතින් ඉතා ගැඹුරෙන් කියේ දු කාරණයක්. දැන් අපේ සිත භවංග නමින් දිගට පවතිනවා. ওই භවංග නමින් පවත්නාමේ සිත එහෙම කියෙද්දී අපේ ඇහැට අර වගේ අරමුණක් ලක් වෙනවා. වර්ණයක් ලක් වෙනවා. ඒ ලක් වෙනකොටක පාට භවංගෙ හිතින් නැගිටීමක් වෙනවා. ඉස්සෙල්ලා භවංගෙ සිත සෙල වෙනවා වගේ සිතක් පහළ වෙලා බලංගෙන් අමතියන සිතක් ඇති වෙනවා. එතෙන්දී ඇති වෙනවා ආවර්ජන සිත කියලා සිතක්. කොහෙටද මේ අරමුණ ලක්ුණේ කියන එකයි ආවර්ජන සිතින් කරන්නේ. ඒකට කියන පංචද්වාර ආවර්ජන සිත කියලා. ඒ කියන්නේ දොරටු පහෙන් කොයි දොරටුවටද මේක ලක්ුණේ කියලා ඒ සිතෙන් බලන්නේ. ඒ සිතේ තියෙනවා චාචක ධර්ම 10ක්. ඒ සිත ක්‍රියාසිතක්. කුසල නෙමෙයි අකුසල නෙමෙයි විපාක නෙමෙයි ක්‍රියාසිතක්. ඊළඟට හරියටම චක්කු විඥානයේ පහළ වෙනවා. ඒ ආවර්ජනා සිතින් තමයි තේරුම් ගන්න මේ ඇහැටයි මේ අරමුණ ලක්ුණේ කියලා. ඒකයි අනු මනසිකාරය කිව්වේ. ඒ මනසිකාරයන කොටේ අන්න වර්ණය පේන්න පටන් ගන්නවා චක්කු විඥානයේ. ඒක හරියට මේ කැමරාවකින් පින්තූර ගන්නා වගේ සුළු මොහොතයි. ඒ බොත්තම තද කරනවා වගේ එකක් තමයි හරියටම මේ වර්ණ රූපය ඇද ලක් වෙලා දැක ගැනීම. ඒ දකින්නේ කුසල නෙමෙයි අකුසල නෙමෙයි. ඒ දකින්නක විපාක සිතකින් දැක්කයි කියලයි. ඊළඟට හිතක් පහළ වෙනවා සම්පටිච්චනි කියලා. මේ ගණී තේනී අනහැටි. ඒ කියන්නේ රූප අරමුණ තමන් පිළිගන්නාක් වැනි සිතක් පහළ වෙනවා. ඒක චෛත්‍ය ධර්ම 10ක් තියෙනවා. ඊළඟට තන් තීරණ කියලා හිතක් පහළ වෙනවා. ඒ කියන්නේ මේ ගහවල් දේ කියලා තීරණය කරගන්නවා. ගැඹුරෙන් නෙමෙයි ලාංඡන වශයෙන්. ඊළඟට පහළ වෙන වොත්තපන කියලා ක්‍රියා හිතක්. අර සම්ප්‍රතික්ෂණ සංකේන දෙකම විපාක සිත් දෙකක්. වොත්තපන කියන්නේ ක්‍රියා හිතෙන් කරන්නේ ඒක ඡායසික 12ක් තියෙනවා. ඒ වොත්තපන සිතින් කරන්නේ මේ රූප ආරමුණ කුසල පැත්තට හෝ අකුසල පැත්තට හරවන එකයි. ඒක හරියට දොරටුවක් වාගේ සම්දිස්ථානයක් වාගේ. යම් කෙනෙක් හිත පුරුදු කරලා තියෙනවා නම් දුටු දුටු දේ අරමුණේදී කුසාසියෙන් පාල කරගන්න පුරුදු වෙලා තිබුණා නම් ඒකට කියන යෝනිසෝ මනසිකාරය කියලා. නුවණතෝරව කල්පනා කරන කුජලයා. නුවණතෝරව කල්පනා කරන කුජලයාගේ සිතේ ඔය වත්තපනි සිත කුසල් පැත්තට හරවනවා. එතකොට ඔන්න කුසල ජවනයක් පහළ වෙනවා. ඒ ජවන්සික හතක් හේලියට පහළ වෙනවා. කාමාශ්‍රය කියලා ජවන්සික තියෙනවා විෂිනාමයක්. ඒ නිකක් පහළ වෙනවා. එතකොට ඒ ජවන් සිත් සත ගිහිල්ලා ඊළඟට ඒ අරමුණ නැවත රස විඳින්නාක් මෙන් විපාක සිත් දෙකක් හට ගන්නවා සාධාරම්මන කියලා. ඔන්න ඒතකොට හිත භවංග ප්‍රතිද වෙනවා. දැන් ඔතන ගියා චිත්ත වාර 14ක්. චිත්ත වාර 14ක් ගියන් ඔන්න ආය භවංගෙට වැටුණා. භවංගෙට වැටලා නවතින්නේ නැහැ. දැන් මේ ඇහෙන්ගත් වර්ණ රූපය අරමුණු කරගෙන මනෝද්වාරික වශයෙන් සිත ඇතුළෙන්ම ආයමත් ජවංගීත්‍යයක් දුවනවා. ඒකට කියන අතීතාරම්මන චිත්ත වීතිය කියලා. ඒ ගමන් වීතියෙන් අර දුක අරමුණ මනසින් අරමුණු කරනවා. දැන් ඇහෙන් නෙමෙයි. මනසින් අරමුණු කරනවා. ඒ කියනවා චිත්තවාර 10ක්. චිත්තවාර 10ක් යනවා. ඊළඟ ටයිමත් භවංග ප්‍රතිත වේනවා. භවංගයට වැටෙනවා. අයත් භවංග සිත් තේගාන කියලා ඔන්න අයත් චිත්ත වීතියක් මනෝද්වාරික වශයෙන් පහළ වෙනවා. මේ දුක දෙවි නම සිහි කරන්නේ මේ අහවර්ගය කියලා නම සිහි වෙනවා ඒ ජවම් වේදේ. ඒකෙත් තියෙන චිත්ත වාර 10ක්. ඊළඟට අයමත් බලංගෙත් වැල්ල චිත්ත වාර ගානක් දිවිලා නැවත චිත්ත නීතියක් පහළ වෙනවා මේකෙන් ගන්න පුළුවන් අර්ථය මොකක්ද කියලා. ඒක කියන අර්ථාරම්මන මනෝද්වාරික චිත්තේ. මේ බොහොම ගැඹුරු තැනක් නමුත් මම මේ කියන්නේ අනුහාරි කියලා මතක තියාගන්න. මේ නිකක් අපි අහලා තියෙනවා කියලා. එතකොට දැන් ඊළඟට නම ළඟට ඊළඟ චිත්ත වීතියෙන් දැනගන්නවා මේ අහවල් දේ අහවල් වැඩකට ගන්න පුළුවන් එකක් කියලා. අන්න අර්ථය සිහි කළා. ඊළඟට ආයමත් චිත්ත භවංගයට වැටිලා චිත්ත වීතියක් පහළ වෙනවා. අන්න ඒක තමයි බලගත වෙන්නේ. කුසල් සිතක් නම් පහළෝනේ බලගත කුසල චිත්ත වීතියක් එතන පහළ වෙනවා. අකුසල් සිතක් නම් එතනදී පෙළියට ගිය අකුසල් බලගත අකුසල් සිතක් පහළ වෙනවා. මෙන්න මේ විදිහට වර්ණ රූපයක් ඇහැට ලක්වීමේදී මේ හිත වැඩ කරන හැටි මේ කියාගෙන ගියේ. වර්ණ රූපයක් ඇහැට ලක් වෙනකොට මේ තේලියක් දුර නැහැටි. හැබැයි මේකට විනාඩියක් යන්නේ නැහැ. තත්පරයක් යන්නේ නැහැ. තත්පරයෙන් කෝටියෙන් පංගුවක් තරම් කෙටි වේලාවක මේ ඔක්කොම සිද්ධ වෙනවා. ඒ මොකද? මේ සිත එක තත්පරයක් නැත්නම් ඇති පියහෙලන කෙටි කාලය තුළ කෝටි ලක්ෂ වාරයක් උපදිනවා පිටිනවා. කොච්චරද කෝටි ලක්ෂ වාරයක්. එතකොට මේ චිත්ත වීති පහක් යන්නේ තත්පරයකින් කෝටියෙන් පන්දුවක් නැහැ. ඒ තරම් කෙටි වේලාවකින් මේක සිද්ධ වෙනවා. දැන් ඉතින් මේ කියන්නේ දිග කතාවක්. ඊළඟට අපි සලකා බලමු. ඔය වාගේ ඇහැට ලක් වෙන වර්ණ රූපේ නිසා පහළ වෙනවා සිතක්. එතකොට මේ සිතේ චිත්තේ කියවීමක් නිසාද ඒ අරමුණ දැනගත්තා. ඒ අරමුණ විශේෂයෙන් දැනගත්ත නිසා ඒක චිත්තයයි. ඊළඟ චිත්තය කියන්නේ පුරෝගාමි කියලා, කුබ්බංගම රසං කියලා දැන් ඡායසික යන්න ප්‍රධාන උනේ සිතයි. චිත්ත තමයි ප්‍රධාන වෙලා මේ ඡායසිකන් එකතු වෙලා මේ වැඩ කටයුතු පෙළක් කෙරේ. ඒ වගේම සංකති කියන්නේ පේළියෙද මේක යනවා. ඒකට කියන චිත්ත නියාමයේ කියලා. මේක පේළියෙද යන බව සිතේ වැටෙන ආකාරයයි. ඒ වගේම ලැබෙන අරමුණ මේකට ආසන්නම හේතුවයි. අරමුණක් ඇතුව නිිත පාල වෙන්නේ. මෙන්න මේක නිසා ඔය විදිහට මේ සිත දැන් කනට ශබ්දයක් ඇහුණත් ඔය සැලැස්මට තමයි සිත් වේලි පහළ වෙන්නේ. නාසිකාට ගඳ සුවඳක් දැනුණත් මේ සැලැස්මට සිත් වේලි පහළ වෙන්නේ. දියට රසක් නීරසක් දැනුණත් මේ පිළිවෙලටයි චිත්තවාර පහළ වෙන්නේ. කායයේ සැප හෝ දුක් හෝ ස්පර්ශයක් දැනුණත් මේ විදිහටයි චිත්තේ පැවැත්ම. සිතෙන් ගන්න අරමුණු වලදී මේ ආකාරයෙන් සිතේ පවතිනවා. එතකොට මේ හැමතැනකම තියෙන්නේ අරමුණු ගන්න ස්වභාවය අරමුණු දැනගන්න ස්වභාවය සිතයි. ඒකයි චින්තේටි චිත්තං කියන මේ පදයෙන් අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට අපි සලකා බලමු මේ සිතේ තියෙන අර්ථය මොනවද කියලා. දැන් මේ සිතේ බුදුරජාණන් වහන්සේ භාවිතා කළ නම් 10ක් තියෙනවා. කතමන් තස්මින් සමයේ චිත්තං හෝති යං චිත්තං මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මනායතනං මනින්ද්‍රියං විඥානං විඥානක්ඛන්‍தோ සඤ්ඤා මනෝ විඥාන ධාතු ඉදං තස්මින් සමයේ චිත්තං හෝති මේ ධම්ම සංගණේ ප්‍රකරණේ නිසූත්‍ර පාඨය මේක තේරුම සිතනම් කුමක්ද යං චිත්තං අරමුණු සිතන අර්ථයෙන් යම් සිතක් වේද ඒක චිත්තයයි මනෝ අරමුණු මැනගන්න අර්ථයෙන් මනෝ නම් වෙනවා ඒ සිත. මානසං අරමුණු මැනගන්න අර්ථයෙන්ම මානස නම් වෙනවා. හදයන් අදහස් දරා ගන්න අර්ථයෙන් හදේ නම් වෙනවා චිත්තය. පණ්ඩරං රූපාදියක් වගේ කිලුට නොවන බැවින් පණ්ඩර නම් වෙනවා සිත. මනෝමන ආයතන ආයතන අර්ථයෙන් මනෝ මන ආයතන නම් වෙනවා. මනින්ද්‍රියන් අරමුණු දැනගැනීමේ ප්‍රධාන ආදවින් මන ඉන්ද්‍රිය නම් වෙනවා. විඥානං අරමුණු විශේෂයෙන් දැන ගන්නා නිසා විඥානීය නම් වෙනවා. විඥාන ස්කන්ධෝ එකක් නොවේ බොහෝම රාශියක් වන බැවින් විඥාන ස්කන්ධේ නම් වෙනවා. තජ්ජා මනෝ විඥාන ධාතු. ඒ ලැබෙන අරමුණට අනුරූපව ඒකට යෙදෙන ඡායසික ධර්මයන්ට අනුරූපව පහළ වෙන බැවින් කඥා මනෝ විඥාන ධාතු නම් වෙනවා. දැන් මෙතන වචන 10ක්ම කියවුණා සිත පිළිබඳව. මේ ඔක්කොම සිතට සමානාර්ථ ඇති වචන. මේ නම් 10 ලැබුණේ සිතා සිතේ තියෙන ක්‍රියාකාරීත්වය උඩයි. සිතේ තියෙන ක්‍රියාකාරීත්වය උඩයි මේ නම් ලැබුණේ. ඊළඟට දැන් අපි සලකා බලමු මේ සිතේ අර්ථකථාචාර්යයන් වහන්සේලා දක්වලා තියෙන විග්‍රහයක්. විචිත්ත කරණා චිත්තං අත්තනෝ චිත්ත කායවා චිතං කම්ම කෙලේසේහි චිතං තායති වාතතා හිනෝති අත්ථ සන්තානං විචිත්තාරම්මනන්ති ചാති මෙන්න අර්ථ හයක් තියෙනවා මේ සිතේ ස්වභාව හඳුන්වන්න විචිත්ත කරණා චිත්තං මේක තේරුමක් විචිත්‍ර දේ නිර්මාණය කරන්න සිතයි අත්තනෝ චිත්තදායවා මේ සිත තමාම විසිතුරුයි චිතං කම්මචිලේසේහි පූර්ව භවයේ රැස්කල කර්මයක් ක්ලේශයෙන් නිසා මේ සිත ගොඩ නැගුණා ඒක තවත් තේරුමක් චිතං තාය දේවා තදා මේ කර්ම ක්ලේශයන්ගෙන් හටගෙන තියෙන පංච උපාදාන ස්කන්ධය ආරක්ෂා කරනවා චිත ඒකත් එක තේරුමක් කිනෝති අත්ථසංතාන නිෂ්ඛණ්ඩ පරම්පරාව දිගටලා පවත්වාගෙන යනවා මේ සිත් විචිත්තාරම්මනන්තිත නානාවිද විෂතුරු අරමුණු ගැනීමේ සමර්ථ වෙනවා සිත දැන් මේ තේරුම් හයට තමයි අර්ථකථාචාර්යයන් වහන්සේලා සිත විග්‍රහ කරන්න තියෙන්නේ ඒ පළමුව කියන හිතලා බලමු විචිත්ත කර්ණා චිත්ත මේ සිත් විචිතුරු දේවල් නිර්මාණය කරනවා දැන් අද කාලේ මේ මිනිස්සු ජීවත් වෙන ලෝකයේ මොනතරම් විසිරු දේවල් නිර්මාණය වෙලා තියෙනවද? බුදුරජාන් වහන්සේගේ කාලේ යම් යම් විසිරු දේවල් නිර්මාණය වෙලා තිබුණා. ඒ ප්‍රයතාපියෙත් එහෙම තිබුණා. මහා උසද පඬිතුයන් වහන්සේගේ කාලේ බලන්න කවුරුත් දන්නේ නැති විදිහේ පුදුම විදිහේ උමගක් කැනලා ස්වයංක්‍රීය දොරවල් හා ස්වයංක්‍රීය ආලෝක ඇති ඉලෙක්ට්‍රික් මේවා නිෂ්පාදනය කළ උන්වහන්සේ ජලයෙන් වැඩ අරගෙන තියෙනවා ඒ ගඟකයි. මේ මොන හාස් තමයි දුකම ඇතුලේ Taman ඉතින්නේ. වෙන කාරොත් ඒක දන්නේ නැහැ මේ මහෞෂධ පඬිතුන් වහන්සේ තමයි ඒක සිතින් නිර්මාණය කරලා බොහොම දක්ෂ ලෙස රටවල් 101ක් සම්බන්ධ කරා. රටවල් 101ක් සමග සම්බන්ධ බවට පමිණෙව්වා. නැස්සෙක් මදුරුවෙක් විදින තරම්වත් දෙයක් නොසොල්වා මුළුමහත් රජවරු ඕනෝ සමගිය පිහිටෙව්වා. යුද්ධ කෝලාහල සංසිඳෙව්වා. ඒ කොරම සමත්ුනේ තමන්ගේ සිත. එවාගේ එන අද කාලේ මොනතරම් නිර්මාණ දේවල් තියෙනවද? ගුවන් යානා නිර්මාණය දැන් අද මේ තාක්ෂණය මොනතරම් දියුණු වෙලා තියෙනවද? ඕනම රටක ඉඳලා මොහොතෙන් කතා කරන්න පුළුවන්, රූප දකින්න පුළුවන්, নানা ප්‍රකාර දේ නිෂ්පාදනය කළා තියෙනවා. මේව කවුද නිෂ්පාදනය කළේ? දෙවියෙක් බ්‍රහ්මියෙක් නෙමෙයි. දෙවියන් බ්‍රහ්මියන් කරන්නේ සිත මුල් කොටගෙනයි. ඒ ඔක්කොම නිර්මාණය කළේ ඒ ඒ පුජ්‍යලයන්ගේ සිතයි. පළමුවෙන් එක සිතනවා. පළමුවෙන් සිතලා ඒ අනුක්‍රියා කරනවා. දැන් අපේ ලංකාවේ තියෙනවා මේ විහාරස්ථානවල චිත්‍ර කර්ම. මේ චිත්‍ර කර්මයක් අඳින චිත්‍ර වාසුන හැකෙනෙක් ඒ කරන් ඉස්සර වෙලා ඔහු හිතේ අඳ ගන්නවා. ඒ චිත්‍රයේ ඉස්සරින් ඉස්සලා හිතේ ඇඳ ගන්නවා. ඉතින් ඇඳගෙන ඒක කරදාසියකාරී විද්‍යාකාරී ඉස්සලා අඳිනවා. ඒ ඇඳලා තමයි ප්‍රතිමා නිර්මාණ ආදී කරන්නේ. චිතුවම් අඳින්නේ. ඒතකොට ලෝකයේ සිටේ මේ ඇඳගත් නිසා නේද විසුතු දේවා නිර්මාණය කෙරෙන්නේ. මෙන්න මේක නිසා මේ ලෝකේ යම්තා විසුතු දේවල් ඇතුළු ඒ සියල්ල නිර්මාණය කළ තේ නිසිතී. චිත මුල් කොටගෙනයි. නිසා විචිත්ත කරණ ආර්ථයෙන් සිත නම් වෙනවා. එවැගේම අත්තමෝ චිත්තතායවා මේ සිතේ තමම විසිතුරුයි. තමම විසිතුරුයි. සිතන විවිධ ආකාරයි. වෙලාවකින් hina වෙන සිතක්. වෙලාවක තරහ ගන්න හිතක්. වෙලාවකට අඬන හිතක්. වෙලාවකට සාදු කියන හිතක්. වෙලාවකට බැන බැන යන හිතක්. වෙලාවක කෑම ගන්න හිතක්. තව වෙලාවක නිදා ගන්න හිතක්. තව වෙලාවක වතුර නාන හිතක්. තව වෙලාවක ඉරියව් මානු කරන හිතක්. තා වේලාවක ව්‍යායාම ප්‍රණීතක් එක එක තාලේ ක්‍රියා කරන්නේ කවුද? මේ සිතේ තියෙන විසුතුරුකමයි. අත්තනෝ චිත්තකාරවා තමාම විසුතුරුයි මේ සිත. චිත්තතරම් විසුතුරු දෙයක් ඇත්තේ නැහැ කිව්වොත් ඒක සත්‍ය නෙමෙයි පිළිගන්න දෙයක්. චිත්තතුරු චිත්තතරම් විසුතුරු දෙයක් එන ඇත්තේ නැහැ. ඒක සත්‍යයි. ඊළඟට තමයි චිතං කම්ම කෙලෙසේදී ඒ කියන්නේ කර්මයේ සහ ක්ලේශයන් නිසා මේ සිත හටගෙන තියෙන්නේ. කොහොමද ඒකක් දැන් අපි තෝරගන්න ඕනේ ඉතා ගැඹුරු තැනකින්. දැන් අපි සලක බලමු අපි මේ මනෝලෝ උපන්නා. මේ මනෝලෝ උපදිනකොට පළමුවෙම හිත හටගත්තේ ප්‍රතිසන්දි විඥානයකනේ සිතක්නේ. හැබැයි සිත තනියෙන් නෙමෙයි. පංච උපාදානස්කන්ධයෙන් ඕන හිතත් එක්ක පහළ වුණා. සිතයි සිතේ යෙදෙන ඡායසුක ධර්මයි සිතට ආධාර වෙච්ච රූප ධර්මයි ඔක්කොම එතන පහළ වුණා. ඒකට හේතුව පූර්ව භවයේ සිද්ධ කරගන්නා කුසල කර්මයයි. ඒ කුසල කර්මයේද කියන කර්ම භවය කියලා. කර්ම භවය. ඒ කුසල කර්මයේ කරන්නේ ඉස්සෙල් චේතනාවක් පහළ වුණා. ඒකට කියනවා සංස්කාර කියලා. ඒ චේතනා පහළ වෙන්න මුලින් අකුසල් සිතක් පහළ වුණා. ඒක ලෝභ මූල අකුසල් සිතක්. ඒ මොනවාද? අපි පෙර જાතියක හිතුවා මීළඟටම මනුෂ්‍ය ලෝක උපදින්න ඕනේ. මනුෂ්‍ය ලෝක උපදින්න ඕනේ ඒක බොහෝම හොඳයි වාසනාවන්තයි මනුෂ්‍ය ලෝකේ උපන්න පින් කරගන්න පුළුවන්. අන්නේතෝට මනුෂ්‍ය ලෝකේ උපදින්න ඕනේ කියලා හිතේ ලෝභ හිතකි. මනුෂ්‍ය ලෝකයේ කියන එක අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ නාම රූප දෙකක් බවේ දාන්නේ නැහැ. පංච උපාදානස්කන්ධ බව දාන්නේ. දොළොස් ආයතන බව දාන්නේ. ඇති වෙන නැති වෙන දේ බව එදා දන්නේ නැහැ. ඒ දන්නේ එකමද කියනවා අවිද්‍යාව කියලා. ඒකත් අර ලෝභ මූල හිතේ පහළ වුණා. ඊළඟට අපි හිතනවා අවිද්‍යාවෙන්ම මට ඕනේ කරන්නේ මනුෂ්‍ය ලෝකෙමයි. අන්න එතන ඇති වුණ උපාදානෙ. දැන් වලට අවිද්‍යා, තණ්හා, උපාදාන කියන තුනක් එදා ඒ ලෝභ හිතේ පහළ වුණා. ඉතින් මේ අවිද්‍යා, තණ්හා, උපාදාන එකිනෙකේ පහළ වුණ අතර ඒ හිත නිසා ඇති කරගන්න කුසලයක් කරන්ද මනෝලෝකදී. එක්ක දානයක් දෙන්න, එක්ක සීලයක් රැකෙනවා. කවරෝ පින්කමක් කරන මනුස්ස ලෝක උපදින සුදුසු. ඒ සඳහා යෙදූ චේතනාව අන්න සංස්කාරයයි. ඒකට අපි කියනවා අවිද්‍යා පත්‍ය සංඛාරා කියලානේ. ඒ සංකාර නිසා ඊළඟට ඒ කර්මය සිද්ධ කරගන්න කුසලයේ පුරව ගන්නවා. නිසේ ඇටියට මේ කුසලයේ අපි සම්පූර්ණ කරගන්න. ඒකට කියනවා කර්ම භවය කියලා. එතකොට අවිජ්ජා තණ්හා උපාදාන මුලින් ප්‍රත්‍ය වුණා අකුසල් සිතේ ඉඳගෙන ඊළඟට කුසල් සිතේදී සංස්කාර කර්ම කියන දෙක යෙදුණා. ඔන්න ඒ කියන එතකොට දැන් තියෙන කර්මයයි ක්ලේශයයි දෙකම උතනේ. සංස්කාරයි කර්මයයි කියන එක කර්මය. අවිජ්ජා තණ්හා උපාදාන තුන ක්ලේශය. මෙන්න මේ දෙක පිළිපෙලා තමයි අපි මේ මනෝලෝක ප්‍රතිසන්දි ගන්න අවස්ථාවටපත් උනේ. ඒකටපත් උනේ මක්නිසාද මේ චිත්ත නියාමයේ අනුවයි. මේ චිත්ත පාලනය කරන කෙනෙක් කෙනෙක් නෑ. මේ චිත්තමයි මේක පාලනය වන්නේ. ඒකට කියන චිත්ත නියාමයේ කියලා. දැන් අපි සලක බලමු මේක සිදුවෙච්ච හැටි. අපි එදා ඒ పూర్ව භවයේදී මේ කුසලයේ සිදු කරගෙන තිබුණා. ඒ කුසලයේ නිතර අපි මෙනෙහි කරමින් තිබුණා. ඒක ආචේන වශයෙන් ආචේන කියන්නේ නිතර නිතර භාවිතා වුණා හිතේ. ඇඳී තිබුණා තදින්. අපට යම් වෙලාවක මරණාසන්න මොහොතක් එළවී තිබුණා. ඒ මොහොතේදී අවසාන චිත්තවර 17ක් තියෙන අතරතදී දැන් තව චිත්තවර 17කින් කෙටියේවත් මරණය සිද්ධ වෙනවා. ওই අතරතුරදී පහළ වෙනවා මරණාසන්න ජවම් වීතිය කියලා චිත්තවර පහක්. ඒකට කියන මරණාසන්න ජවණේ කියලා. ඒ යවන් සිතට අර සිදු කරගත් කුසල කර්මයේ හෝ කුසල කර්මයේ සඳහාගත් උපකර්මයක් හෝ සිහි වෙනවා. නැත්නම් මේ කර්ම අනුභවයෙන් උපදින භවයෙහි අරමුණක් අරමුණු වෙනවා. එතකොට කර්මයේම තියුණා නම් කර්ම නිමිත්ත. ඒ කර්මයේ සිදු කරගන්නත් උපකාරය උපකරණයක් තියුණා නම් කර්ම නිමිත්ත. උපදින තන මව් කුසේ යම් කිසි ලකුණක් වෙනුණා. කටු පාට රෙද්දක් වගේ දෙයක් තමයි මහකොස ගැන පෙනෙන්නේ. එතකොට ඒක ගති නිමිත්ත. ওই තුනෙන් එකක් ලැබෙනවා ලැබෙනවාමයි. ඒක කෙනෙකුට මෙහෙයවීමෙන් නෙමෙයි කම්ම බලයෙන් උපට්ඨාති. Taman මේ කර්ම බලයෙන්මයි ඒ විදිහට වැටෙන්නේ. ඒකනේ බොහෝම කෙටි වෙලාවක්. දැන් මම මුලින් කියවනේ තත්පරයෙන් කෝටියෙන් පංගුවක් නෑ කියලා ඒ තරම් කෙටි වෙලාවක්. ඒ කර්ම කර්ම කර්ම නිමිති ගති නිමිති කියන තුනෙන් එකක් අරමුණු කරගත්ත ජවන් සිත් පහ නිරුද්ධ වෙනකොට ඊළඟට සදාරමණ දෙකක් ඇති වෙන්නත් පුළුවන්. භවංග සිතක් ඇති වෙන්නත් පුළුවන්. එසේ නැතිව හෝ තොට සදාරමණ භවංගයට අනතුරු ත්‍ෘතිය හරි ජවනයට අනතුරු භවංගේ භවංගයට අනතුරු ත්‍ෘතිය හරි ජවනයට අනතුරු ත්‍ෘතිය හරි කියන මේ තුන් ආකාරයෙන් එකතු කර ක්‍රමයකින් චුති චිත පහළ වෙනවා. ඒකට චුති චිත්තය කියන්නේ මේ ජීවිතයේ විපාක සිත්වල අන්තිම සිත කියන එකයි. මේ ජීවිතයේ විපාක සිත් වලින් පරිසන්දි සිත විපාක සිතක්. ඒ නිසා සමානම විපාකයකට බවන් විහිද කියන්නේ. ඒ බවන් විහිදලේ අන්තිමේද තමයි චුති චිත්තය කියන්නේ. පටිසන්ධි භවංගංචේ තථාචවන මානසං ඒකමේව තේරේක විෂයංචේක ජාත්‍යං කියලා මේ ගැන හඳුන්වනවා. එක භවයකදී පටිසන්ධි සිතයි, භවංග සිත් දෙලයි, චුති සිත්ය කියන තුන එකක්මයි. එක කුසලයක විපාකයක්. දැන් මනෝලෝකතිනේ කුසල විපාකය කියන්නේ එකම කුසලයක ජනක කර්මයාගේ එකම විපාක සිත් දෙකක් තමයි ওই අවස්ථා තුන. නම් වශයෙන් තුනක් වුණාට සිත් වශයෙන් එක හා සමානයි. පළමුවෙන් අද ගන්න සිත් ප්‍රතිසන්දි නමින් කියන්නේ මේ භවයයි ඒ භවයයි එකතු කරන හිත නිසා. අන්තිමේතර ජ්‍යොති කියලා කියන්නේ මේ භවයෙන් අවසන් වෙන සිතයි. නැද සිත් වලට භවංග සිත් කියන්නේ ජීවිතය ආරක්ෂා කරගන්න හිත නිසා. ඒ කාර්යයට පොඳුනාරේ කිය වගේ. දැන් අපේ ශරීර අවයව ඔක්කොම දරා සිටින්නේ අපේ පොඳු ඇට පේලිය නිසානේ. දැන් තාපට දෙලින් ඉන්නේ නැහනේ. ඒ වගේ අපේ සිත් පේලියේ පවතින්නේ මේ භවංග සිත් මනරෙන් පවත්නා නිසායි. එතකොට ඒවා අක්‍රියයි. අක්‍රිය කියන්නේ වෙන අරමුණු ගන්නෑ. එදාර මරණාසන්න මොහොතේ ගත් අරමුණ තමයි පටිසන්ධි සිද්ධියේ භවංග සිත්තුලයි චුතිපෙත්තේ කියන අරමුණ. එදා අපි අරමුණු කරගත්තේ මල් වට්ටියක් නම් ওই මල් වට්ටියේ තමයි චුතිපෙත්තේටත් අරමුණ. භවංග සිත්තුවටත් අරමුණ පටිසන්ධි සිද්ධාත් අරමුණ වෙන අරමුණු ගන්නේ නැහැ. දැන් අපි කාලේ යටිහිත කියලා කියන්නේ ඔන්න ඕකයි. යටිහිත කියලා බොහෝ දෙනා කිව්වට ඕක නියම තේරුම භවංග සිත් කියන එකයි. භවත් අංග භූතංච භවංගා මේ උත්පත්ති භවයේහි ප්‍රධාන අංගය තමයි බලංග හිත. ඉතින් මෙන්න මේ දෙයට චිත්තයේ යනවා. ඊළඟට අපි සලකා බලමු දැන් මේ කර්ම ක්ලේශයන්ගෙන් කොට නැගු නිසා මෙන්න මේකට කියන චිතං කම්ම කෙලෙසේයි. කර්ම ක්ලේශයන්ගෙන් සැස්කල නිසා කොට නැගු නිසා පහළ කළ නිසා පවත්වන නිසායි මේකට චිත්තය කියලා කියන්නේ. ඒක තව තේරුමක්. චිතං කායේති වාගත. මේ සතර නිතේරුම. චිතං කායති. චිතං කායති කියන්නේ දැන් අපේ මේ පංච උපාදානස්කන්ධය. මේක කර්මක්ලේශයන්ගෙන් ගොඩලා තියෙන්නේ, ඇදිලා තියෙන්නේ. ඒ මේ පංච උපාදානස්කන්ධය නැමැති මේ රැස් වූ ස්කන්ධ පරම්පරාව ආරක්ෂා කරනවා මේ චිතය. මේ සිතෙන් තමයි මේ ස්කන්ධය ආරක්ෂා කරන්නේ පරිහරණය කරන්නේ වෙලාවට දක්මන් දෙන්නේ වෙලාවට මූණ සෝදන්නේ වෙලාවට කැම බීම ගන්න වෙලාවට අඳින්නේ පළඳින්නේ වෙලාවට ඇවිදින්නේ වෙලාවට මේ වැඩ කරන්නේ වෙලාවට නිදා ගන්න වෙලාවට නාන්නේ ඔක්කොම කරන්නේ මේ පංචස්කන්ධේ පවත්වගෙන යන්නනේ දැන් කුඩා කාලේ නොදන් නොදන්න නොදලු කාලේ මව්පියන් යටේ හැදෙනවා එදා පටන් මේ මේ ශරීරය පාලනය කරන්නේ කවුද හිතෙන්නේ ඒ කියන්නේ දැන් බලන්න මව කුසෙ ඉන්නකොට ඉතින් මව කුසෙන් මෞතුමේ අනුභව කරන ආහාර වලින් ඒ ශරීරය යැපෙනවා. යම් දාසක මනලොව එළිය දකිනවා. දිවි වේදවා. එතකොට මාස ගණනාවක් ශරීර අභ්‍යන්තරයේ අවහිරයේ තිබුණු හුස්ම ටික එකපාරටම පිට වෙනවා. පිට වෙනවා හුස්ම ටික පිට වෙච්ච ගමන් අයමත් ඒ දරුවා ආශ්වාසයක් ගන්න හුස්ම ඇතුළු කර ගන්නවා අනිවාර්යයෙන්. එතකොට ඒ දරුවා මව කුසේ ඉඳලා එළියට දකින ඉඳ දකිනකොට මේ වටපිටාවේ තියෙන සියුම් දූවිල්ල මේ දරුවාට ආග්‍රහණයනකොට කිඹුමක් යනවා. එදා පටන් මේ දරුවා මේ යන තුරු කරන්නේ ආස්වාද ප්‍රස්වාසනේ. කවුද මේ ආස්වාද ප්‍රස්වාස නිර්මාණය කරන්නේ සිත? මේ සිත ආස්වාද ප්‍රස්වාස ඇති කරනවා. ආස්වාද ප්‍රස්වාස නැතිනම් ජීවිතේ නිරුද්ධ වෙනවා. එතකොට මේ ආස්වාද ප්‍රස්වාස දෙක චිත්තෙන් හට ගන්න බැවින් චිත්ත සමුත්ථානයි. එදාම හිතිය දෝක සිදු වෙනවා. හැම එළියවකම සිදු වෙනවා. නොසිතුවා සිදු වෙනවා. එතකොට මේ මොහොතේ ප්‍රථම මේ සුවසනේ නිසා ශරීරයේ පවත්වගට යනවා. ඒක නිසා මේ කාය සංස්කාරය කියනවනේ. එතකොට මේ සිත නිසා නේද මේ අස්සාද ප්‍රසාද පවතින්නේ. අස්සාද ප්‍රසාද නිසා නේද ජීවිතේ රැකෙන්නේ. එනිසා කියන්නේ ප්‍රාණ වායෝ කියලා. එතකොට අන්න සිතින් මේ කර්ම ක්ලේශයන්ගෙන් ගොඩනැගුණු පංචස්කන්ධේ රකින්නවා. ඊළඟට උපන්දා පටන් මේ මොහොතේ පටන් අත හොලවනවා, පය හොලවනවා එහෙ හැරෙනවා මෙහෙ හැරෙනවා. ඉතින් දරුවාට නැගිටින්න බැරි වුණත් ඒ දරුවා දඟලනවා. ඔය වගේම ඒ හැම වෙලාවකම මේ දරුවාගේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ සිත නිසා. ඉතින් හැබැයි කුඩා වයසේදී තමන් කරන කියන දේවල් තමන්ට තේරෙන්නේ නැහැ. නමුත් ඒව කොහොම සිදු වෙනවා මේ සිත නිසා. ඊළඟට මේ දරුවා අවුරුදු 3ක් 4ක් ගියාම දෙමව්පියන් ගුරුවරුන් එකතු වෙලා දරුවට අකුරු කියලා අධ්‍යාපනයක් දෙනවා. එදා පටන් අවුරුදු 15ක් 20ක් ඉතින් බොහෝම මහන්සියෙන් අධ්‍යාපනයේ යෙදෙනවා ජීවිතේ පරිහරණය කරමින්. ඒ කියන්නේ කින් උසන්දා පටන් එලෙසම සොටුමල මෝත්‍ර පහ කරන්න වෙනවා, කැම බීම ගන්න වෙනවා, ඉරියව් මාරු කරන්න වෙනවා, සෙල්ලම් කරන්න වෙනවා, ව්‍යායාම කරන්න වෙනවා. ඔය අතරේ ඉගෙන ගනිමින් සමහර රැකියාවල දෙන්න වෙනවා. ඔය හැම දෙයක්ම කරන්නේ මක් නිසාද? මේ සිත නිසා මේ ස්කන්ධ පරිහරණය කිරීමයි. ස්කන්ධ පරිහරණය කරන්නට මේ සිත අත්‍යවශ්‍යයි සිතිනෙත් නැත්නම් මේක දෙන්නේ ඒක නිසා සිතෙන් තමයි මේ කර්ම ක්‍රියාසයන්ගෙන් හටගත්ත පංච උපාදානස්කන්ධයේ පරිහරණය කරන ලබන්නේ. ඒකයි අර චිත්තං කායති කියලා කියන්නේ. ඒකව බලන්න මඳුරලෙක් විදිහට දෙන්නේ. සිදෙන්න දෙන්නේ. කනක් දැනෙන්න දෙන්නේ. ඇඟ සුවඳ කරනවා. දාඩිය වැටෙන දැන් ඇඟ සෝද ගන්නවා නානවා පිරිසුදු වෙනවා. දෙහෙතෙන් දෙන්නේ. ඊතර දෙයක් හදෙන දෙන්නේ. දෙහෙත් බොනවා. හැම දෙයකටම බඩගින්නෙන් දෙන්නේ හැම බීම ගන්නවා හැම දෙයක්ම කරන්නේ සිත නිසා. එතකොට හැම දෙයකින්ම දැන් ඉතින් අධ්‍යාපනය ඉවර වෙලා රැකියාවකට පටන් ගන්නවා. ඒනොත් නිසාද මේ පංච උපාදානස්කන්ධ පරිහරණයට අවශ්‍ය දේ නිෂ්පාදනය කරගන්න මිලමුදල් අවශ්‍යයි, ගේදොර, එවාගේම අඳ කුටු කොට්ටමිට ඇතිරිලි කැම බීම සඳහා දේවල් හැම දෙයක් ප්‍රයාණ වහනෝන කරනවා. ඒ වාසිතා සියල්ල සම්පූර්ණ කරන්න යන්නේ මේ සිතයි. කෙරෙන්න බැර නෙමෙයි. එනිසා මේ සිත මේ පංච උපාදානස්කන්ධය නැති කර්ම ක්ලේශයන්ගෙන් හටගත් මේ ස්කන්ධ සංතතිය පවත්වනවා. පාලනය කරනවා. එනිසා චිතං සායති කියුවා. ඊළඟට කිනෝති අර්ථසංතානං අන්න තවත් තේරුමක්. අර්ථසංතානං කිනෝති අර්ථසංතානං කියන්නේ මේ ආස්භාව පරම්පරාවනේ. දැන් අපේ ආස්භාව කියන්නේ රූප ගොඩක්, වේදනා ගොඩක්, සංඥා ගොඩක් සංස්කාර ගොඩක් විඥාන ගොඩක්. මේවට කියන ස්කන්ධ කියලා රාශියර්ථයෙන් ස්කන්ධ කියලා. ආයතන වශයෙන් 12ක් තියෙනවා මෙතන. ධාතු වශයෙන් 18ක් තියෙනවා මෙතන. ඉන්ද්‍රිය වශයෙන් 18ක් තියෙනවා මෙතන. පටිච්චසමුප්පාද වශයෙන් අංග 12ක් මෙතන තියෙනවා. ප ဋ ාණ ප්‍රත්‍ය වශයෙන් 24ක් මෙතන තියෙනවා. මේවා තමයි මේ කියන්නේ ආත්ම සංතානය. මේ ආත්ම සංතානයේ කිනෝති මේ වගේම කිනෝගේ අර්ථ සංතාන මේක වැඩි දියුණු කරනවා. වැඩි දියුණු කරන්නේ කොහොමද? ඇහින් දක් ඇහින් දකිනින් කුසල් හෝ අකුසල් රැස් කරනවා. කනෙන් අහමින් කුසල් අකුසල් රැස් කරනවා. ගඳ සුවඳ විඳින්මින් කුසල් අකුසල් රැස් කරනවා. දිවෙන් රස විඳින්මින් කුසල් අකුසල් රැස් කරනවා. කයෙන් සැප හෝ දුක් විඳින්මින් කුසල් අකුසල් රැස් කරනවා. හිතින්ම කුසල් අකුසල් රැස් කරනවා. මේ රැස් කරන්නේ කවුද සිතෙන්නේ? සිතෙන් තමයි මේ සියලුම රැස්කිරීම සිද්ධ වෙන්නේ. සිත මුල් කොටගෙන. එනිසානේ අර මනෝපුබ්බංගම ධම්මා, මනෝසෙක්ඛා, මනෝමය ආදී බුද්ධ වචනේ පැහැදිලි කරන්නේ කුසල අකුසල සියල්ලට පූර්වාංගම වෙන්නේ සිත. කුසල අකුසල සියල්ලට ප්‍රධාන වෙන්නේ සිත. කුසල අකුසල සියල්ලට නියමුවා වෙන්නේ සිත. ඒවා නිර්මාණය වෙන්නේ සිත. එනිසා මේ කියන්නේ පංච උපාදාන ස්කන්ධේ සංඛ්‍යාතේ ආත්ම සංකානයේ දුකල් පවත්වනවා. අද මේ රැස් කරගන්නේ කුසල අකුසල කර්ම නිසා ප්‍රමාණ කරන්න බැරි තරම් වික්ෂසරක් යන උත්පත්ති මරණ වශයෙන්. භවයෙන් භවයට භවයෙන් භවයට එක එක විශ්වලාගෙන මේ ස්කන්ධ පරම්පරාව ගෙනියන්නේ සිටයි. ඒ කියන්නේ භාග්‍යවත් බුදුරජාන් වහන්සේ දේශනා කළ එක භවයක ප්‍රතිසන්දිය. ඊළඟට භවංග ඊළඟට ජවන ඊළඟට චුති මේ විදිහට ඥානතා කියලාක භවයේ අයමත් වේ පරම්පරාව යනවා. පටිසන්ධි භවංග ජවන චුති. දීතිසි. ඔය විදිහට දිගට යන චක්‍රයක් තමයි මේ ස්කන්ධ පරම්පරාවේ පැවැත්ම. ඒක කවුද සිද්ධ කරන්නේ මේ සිතයි. දැන් පටිච්චසමුපාදය ගැන කියනකොට පටිච්චසමුපාදයෙන් එකට ප්‍රත්‍ය වෙනකොට ප්‍රධානම තැන ගන්න ඊටයි. ඒක නිසා කිනෝති අර්ථ సంతානං ආත්ම සංතානේ භව සංසාරයේ ඈතට ඈතට ගෙනියන්නේ සිතයි. චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස් ඒක ධම්මස් සබ්බේ වක මන්නෝගුන් කියලා බුදු වචනයක් තියෙනවා. මේ ස්කන්ධ ලෝකයේ ඉදිරියට ගෙනියන්නේ සිතයි. චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති මේ සිතෙන් සිත තමයි මේක ඇදගෙන යන්නේ. ඒ වගේම චිත්තස් ඒක ධම්මස් මේ එකම ධර්මයක් වූ සිතට සබ්බේ වසමන්න ගුන් සියල්ලෝම යටත් වෙලා ඉන්නවා. සියල්ලෝම යටත් වෙලා ඉන්නේ මේ සිතට. සිතෙන් තමයි ඔක්කොම මේ කටයුතු කරන්නේ. එතකොට මෙන්න ඊළඟට අන්තිම වචනේ තමයි විචිත්තාරම්මනන්තිච. මේ සිත විසතුරු ලෙස අරමුණු ගන්නවා. දැන් බලන්න ඇහැ පියාණන් හිටියත් මොන මොන දේවල් නැවි මෙවි හිතට දෙනවද? මොන තරම් දේවල් නැවි පේනවද හිතට? භාවනා කරන්න කියලා වාඩි වෙනවා සමහරු. මොන භාවනාවක්ද 18 හිතේව මේවා හිතේ මව මවා බලනවා. අතීත දේවල් මවා ගන්නවා, අනාගත දේවල් මවා ගන්නවා, නැති දේවල් මවා ගන්නවා, ඇති දේවල් මවා ගන්නවා. ඔක්කොම හිතෙන් මවාගෙන මවාගෙන විසිතුරු කරන හිතක් ඇටියට හදා ගන්නවා. ඉතින් ඒ වාට ඇලෙනවා, ගැටෙනවා, මුලා වෙනවා. ওই විදිහට මේ සිතේ පැවැත්ම. දැන් ඇහැ ඇහැ අරගෙන හිටියත් දකිනවා මේ අහනවා මේ ගඳ සෝඳක් මිදෙනවා මේ රසක් මිදෙනවා මේ සැප දුක් ස්පර්ශයක් මිදෙනවා හිතෙනුත් හිතෙනවා. මේ කාර්යයේ පුදුම විද්‍යාවක් වාගේ. මේ නියත මේ සිත විෂතුරු ලෙස ආරමුණු ගන්නවා. ඒ විෂතුරු ලෙස ආරමුණු ගන්න බැවින්ද මෙතන කියනවා විචිත්ත ආරම්මන ඇති බැවින් සිතයි කියලා. දැතුරු තේරුම් පායෙන් මෙතන කියවුණා. විසුතුරුකේ නිර්මාණය කරන අර්ථයෙන් සිත නම් වෙනවා. එවාගෙම කර්ම ක්ලේශයන්ගෙන් ගොඩනැගුණු නිසා සිත කියනවා. කර්මක්ලේශයන්ගෙන් ගොඩනැගුණු පංචස්කන්ධයේ රකින්න නිසා සිද්ධ කියලා. එවැගේ පංචස්කන්ධය නැමැති මේ ආත්ම සංකාණයේ දුකකල් පවත්වගෙන යන බැවින්ද සිත කියලා. විසුතුරු අරමුණු ගන්නා බැවින්ද සිත කියලා. ඒකට මෙන්න මේ විදිහට සිතේ පැවැත්ම අපි තේරුම් කරගනිමු. ඊළඟට අපි බුදුරජාණන් වහන්සේ දේශෝ මේ දේශනය අනුව අනුව සලකා බලමු මෙන්න මේ සිත සතුටක් වෙන්නේ කොහොමද කියලා. දැන් මෙතන කියුවා ප්‍රතිසන්දි ගන්න හැටි. චුත වෙන හැටිත් මෙතන කෙටියෙන් කියවුණා. ජීවත් වෙන හැටිත් මේකේ තේ පැවැත්ම හැටියට කෙටියෙන් කියවුණා. එතකොට මේ සිත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නාහම් දිත්තේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි යම් ඒවම් භාවිතං බහුලීකතං මහතෝ අත්ථය සංවත්තති භාවිතා කරන ලද්දේ නම් බහුලීකృత කරන ලද්දේ නම් මහත් අර්ථයක් ගෙන දෙන්නේ යමක්ද යකේ ධම්මිකේ චිත්තං මේ සිත හා සමාන නාහං අඤ්ඤං ඒක ධම්මං විපස්සාන මම කිසිදු එක ධර්මයක් නොදකිමි චිත්තං විච්ඡේ භාවිතං බහුලීකృత මහතෝ අත්ථය සංවත්තති මාන්නේ මේ සිතේ භාවිත බහුලීකృత කරන ලද්දේ නම් මාත්මා පාර්ථයක් සිදු කර දෙයි දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ ගැන. බුදුරජාණන් වහන්සේ මේක මහා කල්ප 28ක් කීයකට ඉස්සර වෙලා නෑනියන්ද පියාණන් උපස්ථාන කළ දරුවේ. ධනෝපානී සඳහා නෑනියන් කරපිට තියාගෙන මරමෝදේ පීනන්න සිද්ධ වුණානේ. ඊළඟ පිටසක් කියන්දී අද්දාසින් පස්සේ නැග කැඩුනා. අද්දාසක් මේ දරුවා මෑනියන් දෙරගෙන පීගුවා. එදා බුදුබා පැතුවානේ මුලින්ම එදාම ගොඩ වෙන්නත් ලැබුණානේ එදා මෑණියන්ගේ මුවෙන් කියුණානේ දරුවා ඔබ බුදු වේවා කියලා එදා ඉතා අතුගර ඇති කරගත් සිට උනාසයට සත් අසංක කල්පලක්ෂයක්ම අතරක් නැරී හිතේ පහළ වෙමින් බුදුබා පතාගෙන වසිති ඊළඟ නව අසංක කල්පලක්ෂයක්ම වචනින්ම කිය කියා බුදුබා පතාගෙන පෙරම් පුරාගෙන ආවා කොහොම 16 අසංකේය කල්පලක්ෂයකින් පස්සේ දීපංකර බුද්ධ ශාසන කාලයේදී සුමේද තාපසව මතු බුදු වෙන බවට නියත වුණා. එදා පටන් සාරා සංකේය කල්පලක්ෂයක් තිස්සේ බෝධි සම්භාර පුරාගෙන ආවා. මෙසතුරු අධ්‍යයනයේදී හත් වාරයක් මහ පෘථුවේ කම්පා කරවනසේ පාරමී සපුරා ගත්තා. මේසා දීර්ඝ කාලයක් උන්වහන්සේට කොහොමද මේ හිත පහළ වුණේ? මේ හිත පහළ වුණේ අර මුල්ම හිතේ පටන් චිත්තවා චිත්ත තේලිය එක චිත්තක් දැවිනුයි. චිත්ත තේලිය එක චිත්ත තේලියක් දැවිනුයි. රූපකායනම් ඒ ඒ භවයේ පතිත වෙනවා. නාම පරම්පරාව චිත්ත නියාමයේ අනුව උපදෙමින් බිඳමින් උපදෙමින් බිඳමින් අර මුලින් සඳහන් කළ අවිජ්ජා තණ්හා උපාදාන කර්ම සංස්කාර කියන මේවා නිසා භවෙන් භවයට භවෙන් භවයට ආවා. ඒ එන අතර උන්වහන්සේගේ සිතේ අර උපනිශ්‍රේ කියලා ශක්තියක්. ඒ කියන්නේ මේ සිතෙන් සිතට උපකාර වෙනවා ශක්ති විශේෂයක්. ඒ ශක්ති විශේෂයේ නිසා මුල් ප්‍රාර්ථනාව අනුව භවයෙන් භවයට ඒ පාරමී පුරා ගන්න බෝධිසම්භාර පුරා ගන්න ඡන්දය, චිත්තය, විරිය, දීමසාව කියන මේ හිතේ පහළ වුණා. ඒ පහළ වීම නිසා තමයි කාගේවත් උපදේශයක් නැතත් තමන්ම බුදුබව කතා කරනවා. එතකොට මේ සියල්ලම කෙරුණේ සිතනි. එතකොට උන්වහන්සේට අන්තිමේදී දේශා දීර්ඝ කාලයකින් පසුව අන්තිම ආත්භාවයේදී සිද්ධාර්ථ ගෞතම නමින් පහළ වෙන්නත් ලැබුණා. උන්වහන්සේ 29 වෙනි අවුරුද්දේදී ජරා ව්‍යාධි මරණ බේද මේ සංවේග අරමුණු තුනක් දැකලා ශ්‍රමණ රූපයක් දැකීමෙන් ඉතේ මහත්මා ශනසිල්ලක් ඇදුව පැවිදි වුණා. මේ පෑදෝණී සිත දියුණු කරන්නේ. කවිදේලා දවස් 7ක් निराහාරෝ පිළිසැපෙන්නේ කියලා. ඊළඟ දවස් 7ේදී ආලාර කාලාම උද්දකරා පුත්‍රයන් වෙත ගියා. ආලාර කාලාම තාපසතුමා ධ්‍යාන විඥා හතක් ලබා හිටියේ කෙනෙක්. එතුමා සමග කතා කළා පමණයි පැත්තකට වෙලා වාඩි වුණා ධ්‍යාන හතක් විපදෙව්වා. එතුමා ආරාධනා කළාම මගේ ආශ්‍රමේ නම දෙන්න කියලා නැතුනේ නැහැ. උත්තකරා පුත්‍රයෙක් ගියා ඉතින් එතුමා සමග කතා කළා පමණයි දැක්කට වෙලා හිත සමාධි කළා අටවෙනි සමාපත්තියක් ඉපදෙව්වා. එතුමා කිව්වා මගේ ආශ්‍රමේ නැවතිලා මේ ශිෂ්‍යයන් අනුශාසනා කරන්න කියලා. නෑ බාරගත්තේ. උනාසගේ සිතේ සාමදි. උනාසේ හිතුවා මේ ධාන විචා ලබාගෙන බබලෝ යනවා විතරයි. මම සත්‍ය අවබෝධ කරගන්න ඕනේ කියලා අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කරවට පිළිගුවා. මහා ප්‍රධාන වීරිය වැගුවා. ඔය අතරේ උන්වහන්සේ කර්ම විපාකයන් පළ දුන්නේ. බුදු වීමත මාසේ මේ අද මාසයකට සිටේ උන්වහන්සේ ආහාර ගන්න පටන් ගත්තා. ඒ කාලයේදී අර යටපත්යේ තිබුණු සමාපatti නැත උපදවා ගන්න පුළුවන් වුණා. හරියට මේ විසක් පොයේ හිටයි කියන අලුයම් කාලේ කරන විදිහ දැක්කා. පසුදා උදෑසන සුජාතා වගේ කිරිපිලි පිළිගෙන නිරංජනා නදී තීරයේ තන් පහසු වෙලා දන් වළඳලා සවස් වෙනතුරු සමවස්සෝයන් රුක්ෂවන් වල ඉඳලා හන්දාවට නැවී පෙනී ගිය මානක ගිහිල්ලා බෝධි වෘක්ෂයට පැමිණියා. එතෙන්දී උන්වහන්සේ ප්‍රදක්ෂිනා කළ බැලුවා සුදුසු තැන. නැගිටින පැත්ත සුදුසුයි. එතන අර කුසතන මේකේ අටක් ලැබුණ සොත්තේ නම් බ්‍රාහ්මණ කෙනෙකුගෙන් ඒ කෙරළ වාඩි වුණා. හැබැයි එතන වජිනාසනයේ පැනනගුණ කියන කතා වචනයක සත්‍යයි. ඒ කියන්නේ උන්වහන්සේට බුදු වීම සඳහා ඒ මොහොතේ හදාසතේ ආසනයක් පහළ වුණා. උන්වහන්සේ දෙන්නේ පළමුවෙන්ම කෙලේ වාස මාස පහේදී පුරුදු කළ ආනාපාන සතිය ගත්තා. ආනාපාන සතියෙන් ධ්‍යාන හතරක් ඉපදෙව්වා. කවුද මේ ඉපදෙන්නේ සිතනේ? ධ්‍යාන හතරෙන් නැවතුනේ නැහැ ඉතිරි. කදින භාවනාවේ සියලුම අර්පණ සමාධි ධ්‍යාන සමාධි ඔක්කොම ඉපදෙව්වා. දැන් අර්ථ සමාප්‍රතිලාභීනේ ඊළඟට අභිඥා බල දෙකක් ඉපදෙයි. රාත්‍රියේ පෙරියම් කාලයේ පෙරවිසුවාත්ම දක්න අභිඥාව විහිදෙයි. අර විෂයාසංක කල්පලක්ෂයකටත් ඈත ඉඳන් උන්වහන්සේ ඥාතියෙන් ඥාතියට භවයෙන් භවයට ආව හැටි උන්වහන්සේ තේරුම් ගත්තා අභිඥාවෙන්. ඊළඟට මධ්‍යම යාමේ චතුප්පාත ඥානයෙන් ජීවත් නොවන මෙහෙයවුවා. නරම උපදින සුභිත දුගති ආන කුසල් නකුසල් කරන සෝබන අසෝබන සප දුක් විඳින හැම සත්ත්ව කෙනෙක්ම අකටක් තරම්වත් ඉතිරි නැතුව තියෙන සංස්කාරයක් දෙයක් නෝලින් දැක්කා. දැන් උන්වහන්සේ තුන් කාලයේ පිළිබඳව නිසකතාවයක් ඇති වුණා බුදු වෙන්නේ ඉස්සෙල්. මේ කවුද මේ සත්‍ය ඇති කෙරුවේ සිතනේ? සිත භාවිතා කිරීමෙන්නේ. ඊට පස්සේ අලුයම් කාලයේදී පටිච්ච සමුප්පාදයේ විපස්සනාට හැරෙව්වා. විපස්සනාට හරවගෙන යනකොට මුළු දසදහසක් ලෝක ධාතුවේ දසදහසක් සූර්ය මණ්ඩල උදා වුණාට වඩා ප්‍රඥා ආලෝකයේ පැතිරෙන්න පටන් ගත්තා. ඒ ප්‍රඥා ආලෝකයෙන් ඊටාම සියුම් උද නාම රූප පරමාර්ථ ධර්මයන් විපස්සනා කරන්න පටන් ගත්තා ත්‍රිලක්ෂණ ධම්මවල. අලියම් කාලේ වෙනකොට දස දහසක් ලෝක ධාතු වල සාත්‍යාරි සහස්‍රයන් සිද්ධ වෙද්දී ලෝතුරා බුදු වුණා. මේ බුදු වීම කවුද සිද්ධ කියලා දුන්නේ? මේ සිතනේ. මේ සිත තමයි මේ බුද්ධත්වයේ කියන ਸਰවඥතාඥානෙ ලබා දුන්නේ. දෙවි කෙනෙක් නෙමෙයි, ලක්ෂණයක් නෙමෙයි, දෙමෝපියෙක් නෙමෙයි, මහාන බමුණන් නෙමෙයි, හිතමිතුරන් නෙමෙයි, නෑදෑයන් නෙමෙයි. මේක සමාගි චිත්ත සංතානේ තමයි මේ බුද්ධත්වයේ ලබා දුන්නේ. තුන්වාසේ වෙලාවේ ප්‍රීති වාක්‍යයක් හිතින් කියවන්නේ අනේක ජාති සංසාරං සන්දාවිස්සං අනිබ්බිතං ගාථාන සංගමේ සන්තු දුක්ඛාජාති පුනප්පුනං ගහපාරක දිත්තෝසි පුනජීහන්න කාහති සම්බාතේ භාසුකා භංගා ගහකෝටං විසංකිතං විසංකානගතං චිත්තං තණ්හානං කය මධ්‍යගා ඒකේ තේරුම මෙහිමයි පුනප්පුනං ජාති දුක්ඛායිති නැත නැති ඉපදීම දුකක් බව ගැන ධාතාරකං ගවේසන්තෝ ස්කන්ධ නැමැති මේ දේ හදන කතෘතුමා සොයමි අනිබ්බසං දකින්ද නොහැකිව අනේක ජාති සංසාරං සන්දා විස්සං ප්‍රමාණාතික්‍රාන්ත සංසාරේ ඉපදී මරණ වශයෙන් ඇවිද්දෙමි ගහකාරක දික්තෝසි ස්කන්ධගේ හදන කතෘතුමනි ඔබ මත පෙනුණා කුණ ජීවන්න කාරාති නින්වත් ඔබට මේ ස්කන්ධ ඔබ මාත ස්කන්ධ දෙවල් හදන්නේ නැහැ මක් නිසාද සබ්බාතේ භාසුකා භග්ගා ඔබේ පරාල සියල්ල මම බින්දා දහකෝටම් විසංකිතම් ඔබේ මුතුන් කුරුපා මන් සුනු විසුනු කළා විසංකාර කතං චිත්තං මගේ සිත අසංතදේද කියා කන්නානම් කය මැද්දගා මගේ සිත තෘෂ්ණා ක්ෂේනම් වූ අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා. මේ සම්පත්තිය කවුද ලබා දුන්නේ? යකේ දන් චිත්තං චිත්තං වික්ඛේ භාවිතං බහුලී කතම් මහතෝ අත්තා සංවත්තති. මේ චිත්ත භාවිත කිරීම නිසා බහුලී කృత කිරීම නිසා මහත් අර්ථය සිද්ධ වුණා. ලෝතුරා බුදුනා දැන් ඉතින් ජාතියක් නැහැ, ජරාවක් නැහැ, ව්‍යාධියක් නැහැ, මරණයක් නැහැ. ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායාස කිසිවක් නැහැ. පංච උපාදානස්කන්ධයක් නෑ පිරිනිවීමෙන් පස්සේ. ඒ ශාන්තිනායකයන් වහන්සේ අජාති අජර අව්‍යාද අශෝක අනුපායාස අමෘත මහා නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගත්තා. මේ වගේ තමයි පසේ බුදුරු. මේ වගේ තමයි අගසව් දෙකම. මේ වගේ තමයි මහරහතන් වහන්සේලා සසෝ ආර්යයන් වහන්සේලා ඒ උත්තරීතර සුවේටපත් වුණේ සිත භාවිතා කිරීම. ඒ නිසා මේ සරුවඥන් වහන්සේ දේශනා කළා මෙහෙමයි. සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං සිදුවෙන සීල අකුසල් අත්හැරීමත් සෑම ආකාරයේ කුසල දැස් කර ගැනීමත් සමථ විපස්සනා භාවනා වඩා සිත පිරිසු කර ගැනීමත් ඒතං බුද්ධාන සාසනං මේකයි සීල බුදුරයන් වහන්සේලාගේ අනුශාසනාව එනිසා අප විසිනුත් කළ යුතු වන්නේ සිදුවෙන්න තියෙන සියලෝම අකුසල් සිද්ධ නොවන හැටියට හිත ආරක්ෂා කරගන්න. කල හැකි තා කුසල ධර්මයන් රැස් කරනවා. සමථේපාසනා භාවනා වඩමින් හිත පිරිසුදු කරනවා. මේ ක්‍රම තුනට කියනවා සීල සමාධි ප්‍රඥා කියලා. මේ සීල සමාධි ප්‍රඥා නමින් කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සීලයෙන් සම්මා වාචා සම්මා කම්මන්ත ආජීව තුන කියවෙනවා. සමාධියෙන් සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියවෙනවා. ප්‍රඥාවෙන් සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියවෙනවා. මේ සීල සමාධි ප්‍රඥා පිරෙනකොට මාර්ගාංගයන්ට වැඩෙනවා. මාර්ගාංගයන්ට වැඩෙනකොට බෝධිපාක්ෂික ධර්ම 37ක් වැඩෙනවා. පාරමී 10ම වැඩෙනවා. එතකොට මේන් අපි පැහැදිලි කළ ගන්නට ඕන අප විසින් කළ යුතු වන්නේ සීල සමාධි ප්‍රඥා වැඩෙන හැටියට ජීවිතේ පුරුදු කිරීමයි. මේක හිතන්න පුළුවන්. ඕකනම් වනගත වෙලා මිසක් කරන්න බෑ කියලා හිතන්න පුළුවන්. නෑ එහෙම නෑ. තමන්ගේ ගායනික ජීවිතයේදී මේක කරන්න පුළුවන්. හැම කුසාසිතකදී මේ තුන වැඩෙන හැටි තේරුම් ගන්නට ඕනේ. අපි හිතමු මලක් දැක්කා. මේ දැක්ක මලෙන් අපි සීල සමාධි ප්‍රඥා පුරා ගන්නවා. කොහොමද? මේ මලේ වර්ණේ බුදුරජාණන් වහන්සේට ගෞරව පූජාවක් වේවා. අන්න සීලේයි චාරිත්‍රයක් කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියන වචනේ දෙහි කරනකොට සමාධියක් හිතේ ඇතුණ කුසාසිතේ සමාධියක් තියෙනවා. චිත්තක්ෂණේ කාට. ඊළඟට මේක අපි සිහි කරුවේ කුසාසිත ඥාන සම්ප්‍රයුක්ත සිත. අන්න ප්‍රඥාව. මල නිසා සීල සමාධි ප්‍රඥා තුන වැඩිනවා. දැන් මඳුරේ කියදිනවා අපි ඇඟි. මඳුරා විදිනකොට අපි හිතනවා මේ මඳුරා පෙර જાති මගේ අම්මා, මගේ තාත්තා, මගේ අයියා මල්ලි නංගි පුතා දුව. පෙර જાතියේ මේ මඳුරා සත්විත රජ කෙනෙක්, සත්දේව රජ කෙනෙක්, බ්‍රහ්ම රාජේ. මමත් අතීතයේ ඔය වගේ මඳුරාන් වෙච්ච වාර අනන්තයි. මේ මඳුරා නිදුක් නිරෝගී සුවපත් වේවා. මේ මඳුරාට මම මේ මෛත්‍රී මේ බොඳ දෙනවා. මේ මඳුරාගේ සිතේ කුසල් සිත් පහර වෙන අපට වාගමත මනුලෝක උපදින් ලැබේවා. කල්යාණ මිත්‍රයන් ලබාගෙන පාරමී පුරා සසර දුකින් මිදී නිවන් දකීව. බලන්න සීල සමාධි ප්‍රඥා තුනම ආවන්නේතන. මෙතන මඳුරවා නොමරා හැරීම පානාතිපාතා වේරමණී අන්න සීලය. ඊළඟට අපි මේ මඳුරවා ගැන කොච්චර හිතුවාද? අන්න සමාධිය. මඳුරවා ගැන ඉතලා අපි අපේ හිත පිරිසිදු කරගන්න නුවණින් අන්න ප්‍රඥාව. මඳුරවා නිසා අපි සීල සමාධි ප්‍රඥා තුනක්ම ගොඩනගා ගන්නවා. දැන් අපි ආහාර ගන්නවා. මේ ආහාර ගන්න වෙලාවේ පළමුවෙන් හරි අවසානයේ හරි බත් පෙඩක් හරි කෑම ටිකක් සතෙකුට වෙන් කරනවා. හිතෙනවා මගේ මේ ආහාරය අපාද විපාද චතුස්පාද බහුපාද කවරෝ සතෙකුට සබපිනිස වේවා. මේ ආහාරය පරිභෝග කරන සත්‍ය නිදුක් නිරෝගී සුවපත් වේවා දුකින් මිදේවා නිවන් දකීවා. මේ ආහාර දාණය මට අසවල් ගෝධියෙන් නිවන් සුව පිණිස වේවා. අර අපතයන්කින් ඉඳුල් ආහාර ටික නිසාද සමාධි සීල සමාධි ප්‍රඥා තුන වැඩෙනවා. අර විදිහේ ඒ සාරිත්‍ර සීලයක් තමයි මේ පරිත්‍යාගය. ඊළඟට ඒ සම්බන්ධ මානසිකාරක වුණේ ඒ සමාධිය සමාධිය. ඒ කියන ආબોධය ප්‍රඥාවයි. සීල සමාධි ප්‍රඥා තුනම එක සිටේ පහළ වෙනවා. මේ වාගේ තමයි. දැන් අපි උදේ නිින්දෙන් අවදිනු පිටා ගන්න මම ආද ඉතිපිසෝ ගාථාවෙන් දවස ගෙවන්න ඕනේ කියලා. දවස පුරාම ඉතිපිසෝ ගාථා හිතින් කියව කියවා 16 දෛනික වැඩ කරනවා. හැම වෙලාවෙම සීල සමාධි ප්‍රඥා වැඩෙනවා. ඒ ඉතිපිසෝ ගාථා සිහි කරන්න සිහි කරන්න කයින් වචනින් සිතින් අකුසල් සිදු නොවී යනවා. අන්න සීලය. කයින් වචනින් සිතින් දැන් මනසිකාරයක් පාසා සිදුවේ නිකුසල්. අන්න සමාධිය. ඒ සම්බන්ධ අපි සිහිය පිළිනොකට නුවණක් පහළ වෙනවාමයි ඒකෝට ඒක ප්‍රඥාව. එවනත් ආපෝදේ හිතා ගන්නවා මම අද මෛත්‍රියෙන් දවස ගෙවන්න ඕනේ. මං අද පිළිකුල් භාවනාවෙන් දවස ගෙවන්න ඕනේ. මං අද මරණ සතිය මෙනෙහි කරමින් දවස වැඩ කරන්න ඕනේ. මං අද මහා මංගල සූත්‍රයේ හිතින් කියවමින් දවස වැඩ කරන්න ඕනේ. මං අද රතන සූත්‍රයේ හිතින් කියවමින් දවස වැඩ කරන්න ඕනේ. මං අද කරණීයමෙත් සූත්‍රයේ භාවිතා කරමින් දවස වැඩ කරන්න ඕනේ. මේ වගේ භාවිතා කරන්න කරන්න මොකද සිද්ධ වෙන්නේ? සබ්බ පාපසකරණම් කියන සීලයක් පිළිනවා. කුසල සුප සම්ප්‍රදායන සමාධියක් වැඩෙනවා. සචිත පරියෝදපණං කියන හිත පිරිසුදු වෙනවා. මේ විදිහට තමයි අනුපිළිවෙලින් අපේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව අනුගමනය කළ යුතු වන්නේ. එතකොට මේ ගිහි කෙනාය පැවිදි කෙනාය කියලා වෙනසක් නැහැ. පැවිද්දට තියෙන වෙනස නම් ගිහි පින්නතුන්ද වඩා වැඩි විදිහේකින් මුළු ජීවිතේම කපකල සීල සමාධි ප්‍රඥා පුරන් අවකාශ තියෙනවා. මේ ජීවිතයේදී කොපමණ ගිහි කටයුතු තිබුණත් නැනවතා විසින් මේව අනුගමනය කිරීමෙන් ලොකු මානසික සෝයාක් විඳ අර මුලින් කියපු සිටු පුත්‍රයාට වාගේ. ඒක නිසා ලෝතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කළ මේ භාවනා කළ යුතු වැඩි යුතු දේ අතුලෙන් ප්‍රධාන තැන වන්නේ සිතයි. ඒ සිත භාවිතා බහුලී කරප කරගත් උත්මයන් වහන්සේලා රහත් වුණා, පතේ බුදු වුණා, ලෝතුරා බුදු වුණා. දිස්සතරදී සිත දියුණු කරලා එමගින් ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩලා බෝධිපාක් ධර්මයන් වඩලා පාරමී ධර්මයන් පුරලා බුදුබා පතේ බුදුබා රහත් බව ලබාගත් උත්තරයන් වහන්සේලාට සිතින් කයින් වචනේ සමකල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග নমස්කාරී වේවා අපේ ජීවිතේ පුරා රැස්පත් කරන සෑම කුසලයක්ම අපට බෝධිපාක්ෂික ධර්ම බවට ආර්ය අෂ්ටාංග මාර්ග බවට පාරමී පාදපත් වී සතු බෝධිින් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවචේ ආબોධ වේවා කියා ප්‍රාර්ථනා සභාව